හොඳයි මනම් අද අපි අපේ දෙවැනි දවස අපි ආරම්භ කරපු වැඩසටහනේ පහුගිය සතියේ කතා කරලා දුන්නු කාරණාවලට අනුව අභ්‍යාස පරීක්ෂාව ඉස්සෙල්ලම කරගෙන ඊට පස්සේ ඊටු ටිකට යමු තමන් කරගත්තු ප්‍රමාණය සහ ඒ කරපු ප්‍රමාණයේ තියෙන ගැටලු කතා කරන්න දෙයක් තියෙනවා නම් ඒ දේවල් වලට එමු ඊට පස්සේ අපි ඉස්සරහට කතා කරන්න තියෙන කාරණා වලට යමු වෙන පුළුවන් ගිය සතියේ අපි කතා කළේ ආනාපාන සතිය සම්බන්ධව සහ සක්මනාදී දේවල් මූලික වශයෙන් දහම් කරුණු කීපයක් මතක් කළා නේද? ඇයි මේක කරන්නේ කියන එක සම්බන්ධව. දැන් තියෙන අපිට කරගෙන යන වැඩපිළිවෙලේ තියෙන දේවල් කතා කරන්න. දැනට කරන ප්‍රමාණය තමයි කතා කරන්නේ. අනාගතේ කරන්න ඉන්නේවා හෝ මේ සතියට කලින් කරපුවා අදාළ කරගන්න නැතුව මෙතන ඉඳන් අපි කතා කරන්නේ. නිසානේ කරන්න ඕන මේක. අපිට සංසුන් හිතක් තියෙනවා නම් මේකේ අවශ්‍යතාවයක් නෑ අපිට. එතකොට සංසුන් හිතක් නැති නිසා තමයි අපි කරගෙන යන්න ඕන. සංසුන් හිත නැති වෙන තැනට වැඩ කරගෙන තියෙන්නේත් අපිමයි. දැන් ඒක ගන්න හදන්නේත් අපිමයි. මේකේ choice එක වෙන කොහෙවත් නැහැ. එතකොට අපි කාටත් එකම කාරණාව තියෙන්නේ. වැඩේ වරද්දගත්තෙත් අපි දැන් නිවැරදි කරන්න උත්සාහ වෙන්නේ අපිම තමයි. එතකොට අපි වැරද්දාගත්තු තැන අපිම හදාගන්නයි මේ උත්සාහ කරන්නේ. එතකොට විසිරෙන එක සාමාන්‍ය ස්වභාවයක්. උත්සාහය තමයි ඒක නැති කරගන්න තියෙන එකම කාරණා. උත්සාහ කරාම පුළුවන්. ඒක සතියක් ඇතුළත කරන්න පුළුවන් කියලා මම කියන්නේ සති 10කින් කරන්න පුළුවන් කියන්නේත් නැහැ. අවුරුදු 10ක් යන්නත් පුළුවන්. ඒකට බලාපොරොත්තු වෙන්නත් එපා. මෙච්චර කාලෙකින් හිත සංසුන් කරන්නයි මං හදන්නේ කියලා බලාපොරොත්තු වෙන්න එපා. මොකද හිතේ සංසුන්කම කියන එක හම්බ වෙන්න විදිහක් තියෙනවා. ඒ විදිහට වැඩේ කරනකොට අපි ටාගට් කරාට කලින් සමහරට සංසුන්කම හම්බ වෙන්නත් පුළුවන්. අපේ අතින් වැඩේ නොකරනොත් ටාගට් කරාට වැඩිය 3-4 ගුණයක කාලයක් අපිට යන්න පුළුවන් වැඩේ සිද්ධ වෙන්න. ඒ නිසා අපි කරන්න ඕනේ අවශ්‍ය කටයුත්ත කරගෙන යන එක සිද්ධ වෙන්න ඕනේ ධර්මකාරික සිද්ධ වෙනවා. ඒකට කිසි සැකයක් නැහැ. ඕන වැඩේ අපි කළොත් ඒ වැඩෙන් ගන්න ප්‍රතිඵලය අපිට අමුතුවෙන් වෙහෙසෙන්නේ මම එක මේ උපක්‍රමයක් කියන්නම් උපක්‍රමයක් කියන්නේ මේ අවවාදයක් විදිහට දෙන්නම් ඔය ඇත්තෝ හිත සංසොන් කරන්න අනවශ්‍ය වෙහසක් ගන්න එපා අනවශ්‍ය වෙහසක් ගත්ත හැම තැනකදීම වෙන්නේ නොසන්සුන් වෙන එක හිතේ නැචරල් ඉන්න ගතියක් තියෙනවනේ හිතේ දින ස්වාභාවිකත්වයට හානි කරපු එක තමයි අපි කරලා තියෙන්නේ මොකද්ද ස්වාභාවිකත්වයේ හිතේ හිත සංසුන් ස්වභාවයෙන් සංසුන් හිතක් තියෙන්නේ ඇයි බුදුහාමුදුරේ නිසා නිදේශනා කරේ හිත ප්‍රභාස්වරයිනේ හිත පිරිසිදුයි හිත පැහැදිලි ස්වභාවයෙන් ගතිය ඒකයි හිතේ එතකොට බාහිරින් ආපු දේවල් නිසා හිත අවුල් කරපු එකයි කරලා තියෙන්නේ හිතේ ගතිය හිතේ ගතියමයි ගත්තු ඒව අනුව තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එතකොට අපි හිතට වද දෙන එක තමයි මේ කරන්නේ. භාවනා කරන්න ගිහිල්ලා කරන්නේ හිතට වද දෙන එක තමයි. ඇයි? මේක එකඟ වෙන්නේ නැති තාක්කල් මහ වදයක් නේද? දුකක් නේද? භාවනා කරන්න ගිහිල්ලත් වීර්ය කරනවා කරනවා හිත එකඟ වෙන්නේ ඒත් දුකක් නේ. ඒක අපිට ටිකක් සැරට දැනුණට අර අවුල් වෙන්න එනේ වගේ අවුල් වෙනකොට දැනෙන දුක දැනෙන්නේ නැහැ නේද අපිට? ඒවච්චර තේරෙන්නේ. අවුල් වෙනකොට ඒ දුක දැනෙන්නේ හැබැයි අපිට සංසුන් වෙන්න ගියාට පස්සේ අපි උත්සාහ කරනකොට නොසන්සුන්කම ඇතුලේ අපිට ලොකු වේදනාවක් දුකක් දැනෙනවා අපහසුාවක් දැනෙනවා අයියෝ මෙච්චර කරලත් මේක තාම බැරි වුණා නේද කියන තැනකට හිත වැටෙනවා ෆ්‍රස්ට්‍රේට් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඇයි? ගැම්ම ගත්තට චූටි ප්‍රතිඵලයක් තමයි හම්බ වෙන්නේ. වීරය කරාට හම්බෙන්නේ පොඩි ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලයේ වැරද්දවත් ක්‍රමේ වැරද්දවත් නෙමෙයි අන්තිමට කරන විදිහේ ප්‍රශ්නේ වෙන්නේ හැමතැනම. මේ දැනුම් දීමේ කලේ අදත් අපි අලුතෙන් එන අයට අවස්ථාව දෙන්නම් කියලා මේක මේ කතා කරන්න අදහස් කළේ අපි සති 10ක් ඉස්සරහට කතා කළ පුහුණු කරම කිව්වේ කෝස් එකක් විදියට නිකන් ඔහේ ඇවිල්ලා අහගෙන ඉඳලා යන්න නම් නෙවෙයි ඈ. අහන් ඉන්න එක වගේම කතා කරන එකත් වෙහෙසක්. කතා කරන්න අපිට වීරයක් එන්නේ අහගෙන ඉඳලා කරන අයගේ තියෙන ඒ ප්‍රමාණය අනුව තමයි. කෙරෙන්නේ නැති තැනකට කරුණු කතා කරන එක තේරුමක් වෙන්නේ නැහැ. නමුත් යම් ප්‍රමාණයක් උත්සාහ කරන්න ඕන. මම ඔයත්වන්ට කිසි වෙලාවක යෝජනා කළා නැහැ. ඔයත්ව දැනට කරගෙන යන සියලු වැඩ නවත්තලා භාවනා කරන්න කියලා. දරුමල්ලොන්ගේ මොනුපුරු මිනිපිරියන්ගේ රස්සාවේ gedara dore වැඩ කටයුතු නවත්තලා භාවනා කරන්න කියලා නැහැ. කියලා දෙන්නේ හැමතිස්සෙම ඒ දේවල් මේකට යොදා ගන්න කියලා. ඒ දේවල් එක මේක පාවිච්චි කරන්න කියලා. ඒක නිකන් සමහර වෙලාවට අර අපිට බොන්න බැරි බෙහෙත් වර්ග අම්මලා ඔය කෙහෙල් ගෙඩි කෙහෙල් කෑලියස්සේ ගහලා දෙනවනේ බොන්න කන්න. වෙනම දැන් සමහරට පැණි රසත් එක්ක බෙහෙත දිය කරලා දෙනවානේ. එතකොට දරුවෝ බොනවා. කිරි එකත් එක්ක බෙහෙත් දිය කරලා දෙනවා. දරුවෝ බොනවා. ඇයි? බොන්න බැරි එක වෙන ක්‍රමයකට බොන්න පුළුවන්. ඒ වගේ වාඩි වෙලා වෙනම කරන්න බැරි වෙලාව නැති භාවනාව අනිත් දේවල් එක්ක අපි පවත්වාගෙන යනවා. ඒ නිසා දැනට මම හිතනවා මේ විපස්සනාවක් කතා කරන්න කලින් ඉස්සර වෙලා අපේ හිත තැම්පත් කරගන්න ක්‍රමයකට ටිකක් හදාගෙන යන එක හොඳයි. මොකද ඔය ඇත්තන්ගේ තියෙන කාර්යබහුලත්වය සහ ඒ පරිසරයත් එක්ක. සතිපට්ඨානයයි මූලිකව ඕන කරන්නේ භාවනාවට කලින් සතිපට්ඨාන භාවනාවට කලින්. ඒ නිසා ඒකට අදාළ කාරණා ටිකයි ගිය සතියේ මම ආරම්භයක් විදිහට කතා කළේ. එහෙමනම් අදත් කතා කරලා දෙන්නම් මේ විදිහට. දැන් අපි ඇයි මේක කරන්න කියන අදහසක් තියෙනවා. කරන්න දෙයක් නැතුවට හෝ මේක අපිට තව එක දෙයක් විදිහට කරනව නෙමෙයි කිසියම් පරමාර්ථයක් ඇතුවයි අපි මේ කාරණාව කරගෙන යන්නේ. ඒ නිසා අපිට ඉලක්කයකට වැඩ කරගන්න සිද්ධ වෙනවා. එතකොට අපිට මේ බලාපොරොත්තු වෙන ප්‍රමාණය සංසුන්කම හිතට හැදෙනවා. අපේ මනස මේවා කරන්න කරන්න විවෘත වෙන්න ඕන. මනස විවෘත වෙන්න ඕනේ. මනස හැංගුණොත්, මනස গুপ্ত වුණොත් මේවා කරන්න බැරුව යනවා. අපි එන්න එන්න විවෘත වෙන්න ඕනේ. එන්න එන්න සරල වෙන්න ඕනේ. එන්න එන්න අපිට සංසොන්කම කියන එක ස්වභාවයෙන් හම්බ වෙන්න ඕනේ අපිට. මේවා කරගෙන යනකොට ජීවිතේ වෙනස් වෙන්නේ නැත්තම් එක්කෝ අපි කරන විදිය වැරදි, එහෙම නැත්නම් අපි කරලා නැහැ. මේ දෙකෙන් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකෙන් අපේ ජීවිතේ යම් ප්‍රමාණයක් පරිවර්තනයක් ඇති පරිවර්තනය අපි හදා ගන්න ඕන. දැන් තියෙන මට්ටම අපි හදාගත්තු එකක් නේද තියෙන්නේ? අපි විසින් කරගත්තු දේවල් වලින් හැදිච්ච එකක් නේ අපිට දැන් තියෙන්නේ. එහෙනම් මේක අනිත් පැත්තට කරගන්න එකත් අපිම කරගන්න දැන් මෙච්චර කාලයක් අපේ අතින් වෙච්ච දේවල් එක්ක ඒ දේවල් දැන් හැබිට් එකක් විදිහට වෙවි තියෙනවා අපේ අතේනේ. එතකොට මේකත් එහෙනම් හැබිට් එකක් විදිහට ගන්නයි ඊට පස්සේ වෙන්නේ. එතකොටයි අපිට මේකේ ප්‍රතිඵලය හම්බ වෙන්නේ. අපි ගිය සතියේ කතා කළා භාවනා කරනකොට මූලිකව අපිට තියෙන්න ඕනි අදහස තමයි අතහරින අදහස. අතහරින අදහස ඇති කරගන්න අපිට උදාහරණ පෙන්නවා ඊළඟට කොහොමද ඒක අතහරින්න තියෙන්නේ කියන කාරණාවත් කතා කරලා දෙන යම් ප්‍රමාණයකින් තේරුම් ගන්න ඕනි පැත්ත. අපි ඉන්නේ මුලාවක කියන එක ඔයත් අපි කවුරුත් බාර ගන්නවද? අපි ඉන්නේ මුලාවක. අපි හරි මෝඩයි. අපිට දැන උගත්කම් තිබුණට අපිට ලොකු අධ්‍යාපනයක් තිබුණට අපිට ලොකුවට වස්තු සම්පත් තිබුණට මේ සංසාර ගමනේදී අපි හරි මෝඩයි. ඒ මෝඩකම අපිට තේරෙන්නේ නැති තාක්කල් මේකෙන් ගැලවෙන්න අපිට බෑ. අපේ හැමතිස්සෙම ගැලවීම කතා කරන්නේ අතහැරීම කතා කරන්නේ අල්ලගෙන නෙමෙයිද? අල්ලගත්තු කකණකින් අල්ලන් තමයි අනිත් කන අතාරින්න හැමතිස්සෙම අපි කතා කරන්නේ. ඒකෙන් වෙන්නේ මොකද්ද? අතාරින්න උත්සාහ කරාට ඇතෑරෙන්නේ නෑ. ඇතෑරෙන්නේ නැත්තේ ඇයි? ඇතෑරෙන විදියට අතාරින්න ඕන. අතහැරෙන විදියට අතහැරියොත් විතරයි අපෙන් ගැලවිලා යන්නේ. අපි කරන්නේ අල්ලගෙන තමයි අතාරින්නේ. ඒක ගොනා කණුවේ බැඳා වගේ තමයි. ලනුව දිගටෙක් යටි. ඊට පස්සේ ආපහු එන්න වෙනවා. අපිට වෙලා තියෙන්නේ ඒක. සරලවම ගැඹුරෙන් කිව්වොත් වැඩි ඈතකට යන්න දෙයක් නැහැ අපිට. අපි බලන, අහන, විඳින, හිතන දේ අනුව අපේ ප්‍රශ්නේ හැදිලා තියෙනවා. වැඩි ඈතකට යා යුතුම නැහැ. ලෝකෙ කිසිවක් විසඳන්න යන්න අවශ්‍ය නැහැ. ලෝකයේ තියෙන අනිත් අයගේ දේවල් නිවැරදි කරන්නවත් අනිත් අයගේ දේවල් එහෙ මෙහෙ කරන්නවත් අනිත් අයත් එක්ක ප්‍රශ්න විසඳන්නවත් කිසිම උත්සාහයක් කරන්න එපා. තමන් විසඳ ගන්න උත්සාහ කරන්න. එතකොට ස්වභාවයෙන් අනිත් අය විසඳනවා පිට. බලන දේ අනුව හිතට එන කැමැත්ත අකමැත්ත අනුව අපිට තීන්දුව වෙනව නේද? දැන් මෙතන අපි කවුරුත් ඉන්නකොට මේ මේ තියෙන දේවල් පේනවනේ අපිට. මේ තියෙන දේවල් ඔය ඇත්ත අපි කාටත් ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ ඇහැට පෙනුනට ඒ දේ අනුව අපි මේක ප්‍රශ්නයක් කියලා හිතුවොත් නෙවෙයිද? මේ තියෙන දේවල් ප්‍රශ්නයක් වෙනවාද? ඒවා ප්‍රශ්නයක් විදිහට අපි ගත්තේ නැත්තම්? නෑනේ. එතකොට මේ අහන දේවල් ප්‍රශ්නයක් වෙනවද ප්‍රශ්නයක් හැටියට ගත්තේ නැත්තම්? එතකොට අපිට පේන දේවල් අනුව අපිට ප්‍රශ්නයක් හදාගන්න. කවුද ප්‍රශ්නේ හදාගන්නේ හොඳයි හෝ නරකයි කියලා? අපිම කරගන්න ප්‍රශ්නයක් තියෙන්නේ නේ. එක එක්කෙනාගේ හැඩතලවලට අනුව අපිට ප්‍රශ්නයක් හැදෙනවා. ඒගොල්ලොන්ටත් එහෙම තමයි. හැබැයි අපිට ඒගොල්ලෝ විසඳන්න බෑනේ. අපි අපිට උත්තරයක් දී ගන්න. මේක හැමතිස්සෙම one way එකක්. එහේ තියෙන එකට අපි ප්‍රශ්න හදාගන්න නැතුව එහෙන් ප්‍රශ්නයක් මෙහෙට ගේන්න නැතුව මේ පැත්තේ තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්න උත්සාහ කරාම අර පැත්තේ ප්‍රශ්නයක් හැදෙනවයි කියන්න තියෙන සාධකයේ අපිට ස්වභාවයෙන් අතහරින්න වෙනවා. ඒ නිසා අපේ පැත්ත දැක ගන්න එකයි හැමතිස්සෙම බුදුහාමුදුරු දේශනා කළේ. තමන්ට උපමා කරගන්න කිව්වනේ, තමන් දිහා බලා ගන්න කිව්වනේ. අනිත් අය දිහා බලන්නේ නැතුව. එතකොට අතහැරෙන සීමාව සහ අල්ලන සීමාව අපේ අතේ තියෙන. අපිට ඔය අතහරින්න බෑ අතහරින්න බෑ කියන්නේ අපි අල්ලලා තියෙන ප්‍රමාණය අනුව. මේ අතහරින්න කියන්නේ සම්බන්ධතා නවත්තන්න කියන එක නෙවෙයි. කන්න බොන්න එපා කියන එක නෙවෙයි. අඳින්න පළඳින්න එපා කියන එක නෙවෙයි. යොතු අයතුකම් ඉටු කරන්න එපා කියන එක නෙවෙයි. රස්සාව කරන්න එපා කියන එක නෙවෙයි. සාමාන්‍යයෙන් යන ෆ්ලෝ එකේ ඒ විදිහට යනවා. ඒකේ ඇලෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එකයි කාරණා. ඒකේ ගැටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එකයි කාරණා. හොඳට බලන්න අපිට ওই ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ අපි පරිහරණය කරන දේවල් ටිකේ නේද? දැනට අපි ඔය අත්ත කාටත් ප්‍රශ්නයක් හැදිලා තියෙනවා නම් තියෙන්නේ දැන් මේ අපි ඉන්න පරිසරය තුළ ඇසුරු කරන මිනිස්සු සහ දේවල් ටිකේනේ අපි එතකොට කොහේ ගිහිලාද ඇලීම නැති කරන්න හදන්නේ? කොහේ ගිහිලාද ගැටීම නැති කරන්න හදන්නේ? දැන් අපි ගැටෙන්නේ හෝ ඇලෙන්නේ අපි පරිහරණය කරන පරිසරයේ නේද ඇලීම හෝ ගැටීම තියෙන්නේ. දැන් අපිට ඇලීම ගැටීම කියන එක ප්‍රශ්නයක් නම් කොහෙ ගියොත්ද ඔක නැති වෙන්නේ. මේ පරිසරයේ ඉඳලා ඇලෙනවා ගැටෙනවා නම් ඒක ප්‍රශ්නයක් නම් කොහේ ගියොත්ද අපිට ඒක නැති කරන්න පුළුවන්. නොවේ යන්න දිහාවක් නැහැ. ඇයි? ඒ ගියාට පස්සේ ගියතන ආයෙ ගැටීමක් ඇලීමක් තියෙනවා. දැන් ඔය ඇත්ත පන්සල් එන්නේ ඇලෙන්න ගැටෙන එක නවත්තන්නනේ. පන්සලේ ඇලෙන්න ගැටෙන්නේ නැද්ද? පන්සලෙත් ඇලෙන්න ගැටෙන්න පුළුවන්. ඇයි? මට ඕන්නම් ඇලෙන්න ඕන තරම් දේවල් පන්සලේ තියෙනවා. මට ඕන්නම් ගැටෙන්න ඕන තරම් දේවල් පන්සලේ තියෙනවා. මම හිතා බල බල ඇලෙන්නේ නැද්ද? මං හිතා බල බල නේද ගැටෙන්නේ? එතකොට කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? පන්සලේද තමන් ළඟද? මං ඇසුරු කරන මගේ අඹු සැමිය දූ දරුවෝ, gedara dora haraka baana, රස්සාව, සමාජය ඇලෙන්න හේතු නම් ඇලෙන්නේ කවුද? තමන්නේ. ගැටෙන්නේ තමන් නම්. ඒතර ඇලෙන්නේ තමන් නම් ගැටෙන්නේ තමන් නම් ඇලෙන හේතුවයි ගැටෙන හේතුවයි දෙකම හදාගත්තේ තමන් නේද? හදාගෙන නේද ගැටෙන්නේ? යා. එතකොට මම ගැටෙන්නේ නැත්නම් එයා ගැටුණු බවක් මට එන්නේ එතකොට එයාගේ ගැටීම මට ගැටීමක් වෙන්නේ එයා නිසා නෙවෙයි. මම ගැටෙන නිසා. ප්‍රශ්නේ මගේ ඊට පස්සේ ආයේ. මේක වන් වේ එකක් කිව්වේ නිසා හැමතිස්සේ. එතකොට එයා හැප්පුණත් මට හැප්පිල්ලක් නැත්තම් මට ප්‍රශ්නයක් වෙන්නේ ඒ නිසානේ දේවදත්ත ගල් කරලාලා බුදුහාඳුන ඉන්න මොළවන්නේ. ඒ නිසානේ දේවදත්ත කොච්චර හිරිහැර කරත් බුදුහාමුදුර බුදුහාර හැටියට හිටියේ. එතකොට අපි මිනිස්සයෝ වුණාට අපේ තියෙන ගුණ යහපත්කම් මනුස්සකම් අනිත් අයගේ දේවල් එක වෙනස් වෙනව නේද? දැන් අපි කොච්චර ඉවසාගෙන හිටියත් තව කෙනෙක්ගේ දෙයක් නිසා අපේ ඉවසීම නැති වෙනවා නේ. තව කෙනෙක් නිසා අපේ සීමාව පනිනවා. කාගේද ප්‍රශ්නේ? අපේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මගේ මගේ ඉවසීමට නේද ප්‍රශ්න හානියක් උනේ. වෙන කෙනෙක්ගෙන වෙන කාරණාව එතකොට. ඒකෝද ස්වාමීන් වහන්සේ ගැටීම එහා පැත්තෙන් වැඩි වෙන වැඩි වෙන අපේ ඉවසීම තව තව වැඩි කරනවා. ආන්න ඒකයි කාරණා. ඉවසීමට කෙලවරක් නැහැ කියනවනේ. අර කවුද බුදුහාමුදුරන්ගේ නෑදෑ මර මරා යනකොට අත කැපුවත් කකුල කැපුවත් ඒත් ඉවසන්නේ. right. ඒක තමයි ලෙවල් එකේ. ලෙවල් එක. මොකද වැරද්දෙන්නේ මේ පැත්ත. හැබැයි අපි මේ වැරද්දට වැරද්දකින් උත්තර දෙනකොට හානිය අපිටනේ. මොකද අපේ අපිටයි ප්‍රශ්නේ. අපේ පැත්තටයි ගැටලු වෙන්නේ හැමදෙස්සෙම. හේතුව අපි ගන්න විදිය අනුව තමයි ප්‍රශ්නේ හැමතිස්සෙම හැදෙන්නේ අපිට. අපි ගන්න විදිය අනුව අපිට ගැටලුවක් හැදෙනවා. හොඳ හෝ නරකේ මේ විදියටනේ. අර උදාහරණේ ආයෙත් දාලා බලන්න මේ අපි කියවේ බිත්තියේ පින්තූරයක් ඇඳහම චිත්‍රයක් ඇඳහම ඒ චිත්‍රය දිහා බලාගෙන අපිට පුළුවන් හොඳ හෝ නරක කියන්න. එතකොට ඒ පින්තූරේ දිහා බලාගෙන පින්තූරේ නැත්තම් ඒ චිත්‍රයේ ඒ වර්ණ සටහනේ කොහෙවත් නැහෙනේ හොඳ හෝ නරක කියලා එකක්. වර්ණ ටික දිහා බලාගෙන හොඳ හෝ නරක හෝ තීන්දුවක් දෙන්නේ අපිනේ. ඒතර මේ ඉන්න අපි කවුරුත් එක්කෙනාට එක්කෙනා හොඳයි කියාගත්තොත් ඒ හොඳයි කියන එක තියෙන්නේ කොහෙද? දැන් ඔයාට හොඳ ඇඟේ එල්ලගෙන ඉන්නවද? කාගවත් හොඳ ඇඟේ නෑ. නරක ඇඟේ එල්ලගෙන ඉන්නවද ඔයාට? ඒත් නෑ. ඒතර හොඳ නරක කියන එක කොහෙද තියෙන්නේ? එක එක්කෙනා ගන්න විදිහ අනුව. දැන් මේ අය එක එක චරිත තියෙන පිරිසනේ. එතකොට ඒ චරිතවලට අනුව බාහිරින් ඉන්න ජජ් කරනවා. හොඳයි හෝ නරකයි කියලා. ඕකම නෙවෙයිද අපිට තියෙන්නේ. දැන් අපි ජජ් කරද්දි තව කෙනෙක් ගැන අපිව ඔටෝමැටිකලි ජජ් වෙලා කියලා තේරෙන්නේ නැහැ නේ අපිට. නේද? දැන් හිතන්න අපි කවුරු හරි ගැන මොනවා හරි එක දිගට දෝෂයක් කියන් යනවා කියමුකෝ. එහෙම ගියාගෙන යනකොට අහගෙන ඉන්න එක්කන අහගෙන ඉන්න පුළුවන්. ඒ වුණාට එයාගේ හිතේ ජජ්මන්ට් එකක් එනවා. මෙයා අරයා ගැන දොස් කිව්වද දැන් මෙයාත් ඒ වගේ එක්කෙනෙක් නේද කියලා හිතෙන්න බැරිද අහන් ඉන්න එක්කනට. කියන්නේ අපි එකක් කියනකොට දෙකක් අපි ගැන හිතන්න කට්ටියට හේතු හැදෙනවා. ඒ නිසා තමයි පරිස්සම ඕනේ කරන්නේ. ඒක මටත් දැනලා තියෙනවා සමහරලාට අපි කතා කරාට කතා කරනකොට සමහර මේ මනුස්සය අපි ගැන මොනවද හිතන් ඉන්නවද දන්නේ නැහැ කියලා හිතෙනවා. ඇයි? ඒ අපේ ස්වභාවයෙන් තව කෙනෙක් අපිව මනිනවා. ඒක තමයි ගතිය. අපි කවුරුත් ඒක කරන්නේ නැද්ද? කරනවානේ. එතකොට ඇලීම හෝ ගැටීම කියන එක මේ පරිසරයේදී අපිට හමු වෙන අපේම දුර්වලතාවයක් අපේම ප්‍රශ්නයක්. ඇලෙන්න හේතු වෙන දේවල් ඔක්කොම මේකේ තියෙනවා. ගැටෙන්න හේතු වෙන දේවල් තියෙනවා. එතකොට ඇලෙනවද නැද්ද ගැටෙනවද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ Taman ළඟේ. වෙන කෙනෙක් ළඟින් තීන්දුව කරන්න බෑ. ඒකට උපක්‍රම තියෙනවා. ගැටෙනවා නම් නොගැටී ඉන්න අපිට හයිය තියෙන්න ඕන. ගැටෙනවා නම් එක දිගට නොගැටි ඉඳිත් ගැටෙනවා නම් අපි අයින් වෙන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. අයින් වෙනවා කියලා කියන්නේ මග අරින්න. නොගැටි ඉන්න තැනකට හේතු හදාගන්න. සමහර දේවල් එක සැරේට එනකොටම අපි ගන්න ගන්න නැතුව ටික වෙලාවකින් උත්තර දෙනකොට ඒව සෝල් කරගන්න ලේසි. ටක් ගාලා උත්තර දෙන්න යන්න එපා හැම දෙයකටම. ඒ ගතිය තමයි අපේ ස්වභාවය. ඒ කියන්නේ අර මූලිකව ඕනි කරන සංයමය කියන එකෙන් අපිට හැදෙන්න ඕන. ඉස්සෙල්ලා අහගෙන ඉන්නවා ඊට පස්සේ ඒකට උත්තරයක් දෙත හැකි. අපේ තියෙනවා වේගෙන් උත්තර දෙන්න ඕනි ගතියක් හැදෙනවා අපිට රියැක්ට් කරන්න නැත්නම් ඒ රියැක්ෂන් එක එන්නේ අපිට. ඒ රියැක්ෂන් එකමයි හැමතිස්සෙම බලපෑමක් වෙන්නේ අපිට. එතකොට ඔයත්න්ට ඔච්චර එහාට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ පරිසරයේමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ හදන්නේ අපේ පරිසරයමයි අපිට ප්‍රශ්නය නිවැරදි කරලා දෙන්නේ ගැලවෙන්න හේතු හදලා දෙන්නේ හැබැයි පරිසරය කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. පරිසරය කියන්නේ ගැටලුවක් නෙවෙයි. පරිසරය කියන්නේ පරිසරයට. ගැටලුව තියෙන්නේ පරිසරය පරිහරණය කරන කෙනා අනුව. දැන් මේ පරිසරයේ තියෙන සීතල කෙනෙකුට ප්‍රශ්නයක් වෙනකොට ඒ පරිසරයේම කෙනෙකුට සීතල ප්‍රශ්නයක් නෙවෙයි නේද? එතකොට ප්‍රශ්නේ තියෙන්නේ සීතලේද පරිහරණය කරන කෙනාගේද? පරිහරණය කරන විදිහේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ. මේ පරිසරයෙන් ඉන්න කාටත් ප්‍රශ්නේ හම්බ වෙන්නේ එක විදියට නේද? ඕක හරි ලස්සනයි. මහා රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල හාමුදුරන්ට මේ පඨවි ධාතුව පොළව තද බව හැමදේම දරාගෙන ඉන්නවා. ඉතින් අපි මෙතන ඇල්ලුවත් තද බව දැනෙනවා. මෙතන ඇල්ලුවත් තද බව දැනෙනවා. ඔතන ඇල්ලුවත් තද බව දැනෙනවා. කොහේ ගිහිල්ලා ඇල්ලුවත් තද බව තද බවම නේද? එතකොට මේ පොළවට මොනවා දැම්මත් පොළව ඉවසනවානේ. ඊළඟට වතුර කොහේ ගිහිල්ලා ඇල්ලුවත් දියර ගතිය දියර ගතියමයිනේ. ඒ දියර ගතියට ඒ වතුරට මොනවා දැමන හොඳ හෝ නරක දෙකම වැටෙනවනේ වතුරට. එතකොට ඒ ඔක්කොම වතුරම තමයි. වෙනසක් වෙන්නේ වතුරේ වෙනසක් වෙනවද වැටෙන දේ අනුව? වතුර වතුරම. ඊළඟට ගින්න කොහේ ගියත් ගින්නමයි. දැන් රස්නේ බලන්නේ ඊක්වලි නේද අපි කාටද ට්‍රීට් කරන්නේ. දැන් තියෙන මේ දවස්වල රස්නේ අපි කාටවත් දැනෙන්නේ එක තාලෙට නේ. හැබැයි එක එක්කෙනාගේ හිතේ ප්‍රමාණය අනුව රස්නේ අඩු වැඩි වෙලා නැද්ද අපිට? දැන් මේ වෙලාව කෙනෙකුට සීතල වෙන්න පුළුවන්. තව කෙනෙකුට රස්නේ. ඒ දැනෙන ගතිය අනුව නේද අපි ගන්න ගතිය අනුව නේද අපේ ස්වභාවය වෙනස් වෙලා තියෙන්නේ. එතකොට හුළඟ හමාගෙන යන එක දැන් මේ පරිසරය අපි එක්කෙනාට එක්කෙනාට ඕන ඕන විදිහට හුළඟ හමනවද? දැන් මේ දවස්වල පහුගිය දවස්වල හරි වින්ඩි. එතකොට එක්කෙනෙක් කෙනා හරි සැරයි හුළඟ. කෙනෙකුට හුළඟ හරි කරදරයක්. තව කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. දැන් හුළඟ වෙනස් වුණාද අපිට කරදරයක් කියලා ප්‍රශ්නයක් කියලා. නෑනේ. හුළඟ ඒ විදිහටම හමනවා. ඒ කියන්නේ මේ පරිසරයේ මූලික පරිසරික මූලික ස්වභාවය ඒ විදිහටම යනවා නේද? වෙනස් වෙන්නේ කවුද? ඒක ඇසුරු කරන අය වෙනස් වෙනවා. ඇසුරු කරන ගස් කඩන් වැටෙනවා, මිනිස්සු එහෙම හෙදුවනවා, හුළඟ යනවා, ප්‍රශ්න වෙනවා. හැබැයි හුළඟ හුළඟම තමයි. ප්‍රශ්නේ රස්නේම තමයි. ඒ කියන්නේ අපේ හැදිච්ච මේ සවිඥානික අවිඥානික කියන මේ මූලික ස්වභාවය දෙකම ඒ ගතියෙන් එහෙමම යනවා. අපේ වෙනස තියෙන. ඔන්න ඔය මැටර්ස් තේරුම් ගත්තාම මේක කරගෙන යන්න දේසි. ඇයි? මූලිකව ප්‍රශ්නේ හදන තැන බුරුල් වුණොත් තේරුම් ගත්තොත් ගොඩක් ඒවා විසඳෙනවා. අපි කරන්නේ ලොකු කාරණාව තියේදී චෝටි චෝටි ඒවා තමයි විසඳ විසඳ ඉන්න හද. එතකොට වෙන්නේ මොකද? අපිට අවශ්‍යමික වෙන්නේ නැහැ. අපි මූලිකව සිද්ධ වෙන මූලික સિદ્ધාන්තය විසඳ ගත්තොත් අර චූටි චූටි ඒවා ඉබේ විසඳෙනවා අපිට. ඉතින් අපි මේ ඉන්න පරිසරයේ ඇලෙන ගැටෙන ගතිය නැති කරගත්තොත් ලෝකේ අනිත් පැත්තේ පේන්නේවත් නැති, ඇහෙන්නේවත් නැති, දකින්නවත් නැති දේවල් ගැන එළෙන ගැටන ගතිය විසඳෙන්න ඕනේ නේද අපිට? ඒව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට. ඒ නිසා මේ ඉන්න තැන ප්‍රශ්නේ විසඳගත්තාම අනිත් දේවල් විසඳෙනවා. ඒ නිසා මේ පැත්ත විසඳුවාම අර පැත්ත ස්වභාවයෙන් අපිට විසඳිලා. පැහැදිලිද? මේ ඉන්න පරිසරයේ අපේ පැත්ත විසඳගත්තාම පරිසරය විසඳේ. එයාට ඕන වෙලාවට. අපිට අදාළනේ අනිත් කට්ටිය ගැලෙන ගැටෙන ගතියනේ. කියන්නේ ඇයි අපේ පැත්ත ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ අපේ පැත්තේ ප්‍රශ්නයක් නැහැ. එතකොට අරහෙන් ප්‍රශ්න හැදෙනකොට අපිට කරන්න දෙයක් නෑ මං වගේ කිය යුතු නෑ නේවට මම වගේ කියන්න අවශ්‍ය නැහැ වෙන කොහෙවත් තියෙන ගැටීම් ඇලීම් වලට නේ ඒව ඇලීම් ගැටීම් බවට පත් වෙන්නේ මම ඒවට දෙන తত্ত্বය anu මම ප්‍රයොරටයිස් කරන විදිය අනුව තමයි ඒව මට ප්‍රශ්නද නැද්ද කියන එක තීන්දුවේ එතකොට මම ඒවට දෙන නම්බුව தত্ত্বය නැති කරොත් එහෙම මොකද වෙන්නේ මගේ පැත්තේ? ඒ ඔක්කොම ප්‍රශ්න මට විසඳිලා නේද? මේ ප්‍රශ්න ඔක්කොම මට විසඳිලා. නිකමද හිතන්න. දැන් පොලිටික්ස් කියන ටොපික් එක ගත්තාම කවුරුත් කතා කරන කාරණාවක් නේ. එක එක තාලේ පොලිටික්ස් තියෙනවනේ. ගෙවල් වල තියෙන පොලිටික්ස්. අමුසෙමිය අතර තියෙන පොලිටික්ස්. එතකොට ඒ ඒ පැත්ත ගන්නකො අපි මේ ඕවරෝල් තියෙන සමස්ත ලෝකයේ පොලිටික්ස් තියෙනවනේ. ඒ ප්‍රශ්නේ කතා නොකර ඉන්න මට්ටමකට මිනිස්සු හැදුනොත් එතකොට දැන් මම ඒ ප්‍රශ්නේ කතා කරන්නේ නැත්නම් ඒකට අදාළ දේවල් ටික ඔහේ ඒ සිද්ධ වෙන්න දීලා පැත්තකට වෙලා ඉන්නවනම් මට ඒක ප්‍රශ්නයක් වේවිද තවදුරට? ඒතර මට පොලිටික්ස් කියන ටොපික් එකකින් හානි වෙන්නේ නැහැ නේද? ඒතර මට පොලිටික්ස් කියන ටොපික් එකකින් හානි වෙන්න නම් මම ඒකට ඉන්වෝල්ව් වුණොත් විතර නේද ඒක සිද්ධ වෙන්නේ? දැන් කෙනෙක් නිතරම ප්‍රශ්න කරන කෙනෙක් නම් නැත්නම් මොනවද මේ මේ හැමතිස්සෙම මුරණ්ඩු හෝ එහෙම නැත්නම් හැමතිස්සෙම අනිත් අයට හානි කරන චරිතයක් නම් ඒ චරිතය මම අල්ලගෙන ඉන්න තාක්කල් මට ප්‍රශ්නයක් නේද මම කතා කරන තාක්කල් මට ප්‍රශ්නයක් නේද සමහර වෙලාවට සමහර චරිත ගැන කතා කරන්න ගියහම බොහොම slowly පටන් අරන් වේගෙන් ගිහලා අපි නිකන් 아무තු ගින්දරක් පිට කරන જાතියක් බවට පත් වෙනවා නේද සමහර වෙලාවට. ඒකට දැන් ගින්දර පිට වෙන යාගින්ද අපෙන්. හානිය අපිට නේද එතකොට. ඒ නිසා හැමතිස්සෙම අපේ පැත්ත විසඳුවාම අර පැති ස්වභාවයෙන් අපිට විසඳිලා. අපි ඒව විසඳන්න යන්න ඕනේ. දැන් අපි කරන්නේ මේ එක එක්කෙනා ඇලෙන ගැටෙන එක නවත්තන්න යන එකද? ඒක නවත්තන්න ඕනේ ඇයි ඒ ඇලෙන ගැටෙන එක එයාලගේ ජොබ් එක. අපි ඒකට නොඇලී නොගැටී හිටියොත් අපේ ප්‍රශ්නේ එතන විසඳෙනවා. දැන් අපිට ඇලෙන්න ගැටෙන්න හේතු වෙන කාරණා පහයි හැමදාම කියනවා වගේ. පේනකොට ඇලෙනවා ගැටෙනවානේ. ඇහෙනකොට ඇලෙනවා ගැටෙනවානේ. රසයනකොට ඇලෙනවා ගැටෙනවා. ඊළඟට ආග්‍රහණ එනකොට ඇලෙනවා ගැටෙනවා. ස්පර්ශ වෙනකොට ඇලෙනවා ගැටෙනවා. ওই ටික විතරක් නෙමෙයිද වෙන්නේ අපිට. දැන් මේ වෙලාවේ පේන දේවල් මෙතන පේන දේවල් ගැන ඇලෙන්න ගැටෙන්න පුළුවන්. පරණ දැක්ක ඒවා ගැන ඇලෙන්න ගැටෙන්න පුළුවන්. හෙට ඒවා ගැන ඇලෙන්න ගැටෙන්න පුළුවන් නේ. ඊයේ අහපුවා ගැන ඇලෙන්න ගැටෙන්න පුළුවන්. මේ වෙලාවේ ඇලෙන්න ගැටෙන්න පුළුවන්. හෙට අහන්න ඉන්නේ ඒවා ගැන ඇලෙන්න ගැටෙන්න පුළුවන්. ඊයේ කාපු එක ගැන කම්පෙයා කර කර අද ගැටෙන්න ඇලෙන්න පුළුවන් නේ අපිට. හෙට එකත් එහෙම. එතකොට අපි හැමතිස්සෙම මොකද කරන්නේ? කොහේ හරි එකක් අල්ලගෙන හැමතිස්සෙම මනස ඕවට දුවන එක තමයි කරන්නේ. ඒ දුවවන වෙන කොහෙවත් නැහැ. මේ හැකන්නාසේ දිව ශරීරයේ හරහාම යන වැඩපිළිවෙලකයි තියෙන්නේ අපිට. අන්න ඒ සීමාව විතරයි නවත්තන්නේ. ඕවා නොකිය තමයි මේ කියන්නේ. ඒ ටෙක්නිකල් වචන නොදා තමයි මේ කතා කරන්නේ සාමාන්‍ය සිංහලෙන් එතකොට ටිකක් තේරුම් ගන්න ලේසියි. මම ඒක මේ ගන්න හැදුවේ මේ විදිහට දැන් අතීතයේ අපි කලිනුත් කතා කරානේ ඊයේ බලන්න බෑ අපිට. හෙට බලන්නත් බෑ අපිට. එතකොට ඇත්තටම පංචේන්ද්‍රිය එක්ස්පීරියන්ස් එක තියෙන්නේ දැන් විතරයි. මේ වෙලාව මේ ෂණය විතරයි එහි වැඩේ තියෙන්නේ. දැන් 8:20යි වෙලාව 8 දිහා දැන් බලන්න බෑනේ අපිට. ඉවරයි නේ. මනස මේ වෙලාවේ එක්ස්පීරියන්ස් කරනවා. අතීතයේද මතක් කළොත්නේ මනස එක්ස්පීරියන්ස් වෙන්නේ මේ වෙලාවට. එතකොට මනසත් මේ වෙලාවට විතරයි වැදගත් වෙන්නේ. මේ වෙලාවේ තමයි ප්‍රශ්නේ හදන්නේ හැමතිස්සෙම අපි. ඊයේ ප්‍රශ්නේ හදන්නේ ඊයේ නෙමෙයි ඊයට යන්නේ නැණි ප්‍රශ්නේ හදන්න. යා මොකද්ද වෙන්නේ? ඊයේ දැන් මතක් කරගන්නවා නේ. මේ වෙලාවේ ඕපන් වෙච්ච ගම මොන එක හැදෙනවා. හෙට යන්න බෑනේ අපිට හෙටට. දැන් මෙතන ගන්න. ඒතොර ඉන්ද්‍රිය හයේම කාරණා මෙතන සිද්ධ වෙනවා. මනසට එන ඕන මොනවාද එක්ස්පීරියන්ස් එක සම්පූර්ණම බාහිර පහ හරහා අරගෙන දෙනවා. එතකොට මෙතන මේ පහේ සීමාව දමනය කරනවා කියන්නෙම ගොඩාක් දේවල් අපි ජය ගන්නවා කියන එක. වැඩි සංවර කරන්න යන්න එපා. දැන් ඔය හිත අමුතුවෙන් සංවර කරන්න දඟලනකොට නේද එකක් වෙහෙස දැනෙන්නේ අපිට. අමුතුවෙන් සංවර කරන්න යද්දී වෙහෙස දැනෙන්නේ. මම මේක කතා කරන්නේ තව ටිකක් ඉස්සරහට කරන්න ඕනි ක්‍රමේ හරියටම මොකද්ද කියන එක සම්බන්ධව මෙතන මේ කරන ෆ්ලෝ එක හදාගන්න එක. ඇහැට පේනකොට ඒ පේන සීමාවෙනේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට. කනට ඇහෙන සීමාවෙනේ ප්‍රශ්නේ හැදෙන්නේ අපිට. කනේවත් ඇහෙන දේවත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කනේවත් ඇහෙවත් පේන දේවත් ඇහෙන දේවත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඇහෙන පේන බලන දේවල් අනුව අපි හිතන විදිහයි ප්‍රශ්නේ. මං කියුවේ රියැක්ෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ජජ්මන්ට් එකේ නැත්තම් ඩෙෆිනිෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ ඩෙෆිනිෂන් එක තමයි ප්‍රශ්නේ හැමතිස්සෙම. දෙයක් දිහා බලලා කැමැත්ත හෝ අකමැත්ත කියලා කියන්නේ ඩෙෆිනිෂන් එකක්. රියැක්ෂන් එක. ඒකයි ප්‍රශ්නේ. දැන් මේ කියන දේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? ඇයි ඒ? තමන් රියැක්ට් කරන විදිහ. ඔය ඇත්තට ඕන නම් මේක නරක දෙයක් විදිහට ගන්න පුළුවන්. ඔය ඇත්තට ඕන නම් මේක හොඳ දෙයක් විදිහට ගන්න. තමයි මේ තේ වැඩේ තියෙන්නේ. වෙන කාගවත් නෙමෙයි. ඒ නිසා Taman දිහාම බලන හැම දෙස්සේ. එක උදාහරණයක් හැටියට ස්වාමීන් වහන්සේ දැන් ළමයි දෙන්නේ කියනවා නම් එක්කෙනෙක් කාමරේ යස් කරනවා අනිත් එක්කෙනා කාමරේ යස් කරන්නේ නැහැ. එක්කෙනෙක් කාමරේ දෙන්නම කාමරේ යස් කරන්නේ දෙම අම්මා එක්කෙනෙක්ගේ කාමරේ යස් කරනවා අනිත් එක්කෙනාට කියනවා කාමරේ යස් කරගන්න කියලා. අර දැන් ඒ කියන්නේ අර හිත ඇස්සේ එක්කෙනෙකුට ප්‍රේව කරනවා එයාගේ ඒක වැරද්දක් හැටියට ගන්න නැහැ. මොකද හිතේ වෙන කනෙක්ෂන් එකක් තියෙන්නේ. ඒකවල ගැටීම අර එකම සිදුවීමට කාමරය අස්කිරීමයි ප්‍රශ්නය. එකම සිදුවීමට හිතෙන් අරයට ලවහන්ත ඒක අස් කරලා එයා එයාගේ පොයින්ට් එක කතා කරන්නේ අනිත් එක්කෙනා එක හැම වෙලාවෙම ගැටෙනවා ඔයා කාමරය අස් කරන්නේ. ඔයා කාමරය අස් කරන්නේ. අර හිත අර ෆේව ඒකේ ඇතුළෙත් ඇසර්ෂන්ස් ටිකක් තියෙනවා නේද? මෙයා කරාට කමන්නේ කියලා වගේ. හිත ගිය තන මාලිගාව කියලා එකක් තියෙනවනේ. ඒ නිසා අපි එතෙන්ද සලකනවා. ඒක තමයි ගතිය. එතකොට මම ඊයේත් බණ කියන වෙලාවේ කතා කරා මතකද අපිට හිත ගිය තැන කොච්චර වැරදි තිබ්බත් ඒව වැරදි නෙවෙයිනේ අපිට. අපි අකමැති තැන කොච්චර හොඳ තිබුණත් ඒවා හොඳත් නෙවෙයි අපිට. ඕක තමයි අපේ චපල ගතියේ හැටි. ඕක අපි කාටත් තියෙනවා. අපි අකමැති කෙනෙක් කොච්චර හොඳ කළත් ඒවා අපිට හොඳ වෙන්නේ නැහැ. 100%ක් හොඳ වෙන්න පුළුවන්. ඒත් අපි ඒක ඇක්සෙප්ට් කරන්න තරම් මානසිකත්වයක් අපිට නැහැ. හැබැයි අපි අකමැති අපි කැමති කෙනෙක් මොන තරම් වැරදි කරත් ඒවා වැරදිත් නෙවෙයි අපිට. ඒක තමයි අපේ දුර්වලතා කියන්නේ ඒවා. එතකොටනේ. එතකොට ඒකේ අර අභ්‍යන්තරයේ තියෙන ගතිය තමයි බාහිරට හැමතිස්සෙම පෙන්නන්නේ. ඒක ඕක අපි කාටත් තියෙන එක එක මට්ටමකට තියෙන. එක එක මට්ටමින් අපි කාටත් ඒක තියෙනවා. ඒකේ හැටි එහෙමයි. දැන් ඒ නිසානේ අපි හැම දිනාට මේක විදිහට ට්‍රීට් කරනවා. දැන් ඔයත්ෝ පිංගම් ගෙවල් වල එහෙම යනවනේ. ඔය විවිධ අවස්ථාවල යනවා. හැම ගෙදරටම එකම තාලෙට එකම දේවල් ගෙනියනවද? හැම තැනටම එකම විදිහට සලකනවද? හැම තැනටම එකම වෙලාවට යනවද? හැමතැනටම කියලා කලින් උදව් කරනවද? නෑ නේද? හිතවත්කම වැඩි වුණාම කලින් ගිහින් උදව් කරනවා. හිතවත්කම අඩුයි නම් ටිකක් පහවෙලා පහවෙලා කියන්නේ මේ වෙලාවට ගියාම ඇති එහෙ ගියත් වැඩක් නෑ මොකද කරන්න දෙයක්වත් නෑ නේ කියලා යන්නේ නැද්ද? ඇයි ඒ? ඒ අපි ජජ් කරලා තියෙන විදිහ. අපි කවුරුත් එහෙමයි. අපි කවුරුත් ඒ විදියට ට්‍රීට් කරන්න පරිසරයට පුරුදු වෙලා තියෙනවා. ඒකෙන් වෙන්නේ අපේ පැත්තමයි ඒ කාරණාව තියෙනවා. අර ඒ ඒකේ මූලික හේතුව තමයි ස්වාමීන් වහන්සේ එතකොට අපි අර හැම එක්කෙනාටම ආහඳුරු කිව්වා වගේ මේ සියලු සත්වයෝන්ටම සමාන සමාන වෙන්නේ නැතිකමයි තියෙන්නේ. අපි අපිට ඊක්වලි බෙදන්න බෑනේ අපේ තියෙන කරුණාව මෛත්‍රිය. දැන් අපි එක එක්කෙනාගේ චරිත ස්වභාවය අනුව කතා කරන එක පවා අඩු වැඩි වෙනවා. දැන් හිතන්නකෝ අපි කතා කරන යම් කෙනෙක් එක රහසක් කතා කරොත් ඒ රහස ගිහිල්ලා ලෝකෙට කියනවා නම් අපි ඇත්ත එක රහස් කතා කරන්නේ. ඒක හරි. මොකද ඒක අපේ පරිස්සමට. ඊළඟට කෙනෙක් කෙනෙහි විශ්වාසය තියෙනවා නම් අපි විශ්වාසය නිසා එයත් එක කතා කරනවා. that's okay. ඒක තමයි එක එක්කෙනාම හැදෙන විදිහ. මොකද චරිත ලක්ෂණ වෙනස්නේ. හැබැයි පොදු සාධක තියෙනවානේ. බඩගින්න කියන එක කාටවත් පොදුයිනේ. ඒතර කන්න දෙනකොට බඩගින්නට එක එක්කෙනාට එක එක බඩගින්නට සයිස් එකට දීලා හරියන්නේ නැහැ. බඩගින්නට දෙනකොට බඩගින්නට දෙනවා නේ. අසනීපයට බෙහෙත් දෙනවා රසනීපයට බෙහෙත් දෙනවා. එතකොට කරුණාව මෛත්‍රියද බෙදන්න බෑ එක එක්කෙනාට ගැලපෙන. එහෙම බෙදනකොට තමයි මේ ඔය ඩිෆරන්සස් හැදිලා තියෙන්නේ අපිට. ගැප් එක හිටලා තියෙන්නේ. මේ ඩිෆරන්සස්ම ගැටීමට හේතු වෙනවා අනිත් පැත්තට. ඒකේ මූලික බීජ හදාගෙන තියෙනවා අපි ඊට පස්සේ. මම එක එක මට්ටම් හදන් තියෙනවා මගේ තත්ත්ව දෙන්නේ. ඒ නිසානේ මෛත්‍රී භාවනාව උගන්වන තැනත් මෛත්‍රී භාවනාව මේකට අදට දාලා නැහැ ඇත්තටම අපි ඒක වෙනම ටොපික් එකකට යනවා මෛත්‍රී භාවනාවේදී බුදුහාමර දේශනා කරන්නේ නෑනේ මේ එක එක ලෙවල්ස් අල්ලන්න කියලා එක එක ලෙවල්ස් නෑ මේකේ තියෙන්නේ බැලන්ස් එකක් නැත්තම් සමානාත්මතාවයක් තියෙන හැමතිස්සෙම වෙනස් වෙන්න බෑ ඇයි කරුණාව කියන්නේ එක ධර්මතාවයක් නම් මේ කාටත් කරුණාව ඕන නම් කාටත් යන්න ඕනි කරුණාව මිසක ඒකේ අංකොන් ගිහිල්ලා හරියන්නේ නැහැ නේ කෑලි කෑලි ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ වගේ. මාන සම්භාවයේ අප්‍රමාණම් කිව්වේ ඒකට. අප්‍රමාණ මනස සමව පවත්තන්න කියන එක. එකට පවත්තන අසම්බාධම් කිව්වේ distract නොවි. ඒ අපේ distractions තියෙනවනේ එක්කෙනාට එක්කෙනාට නේ. එහෙම නොවි. එහෙම වෙනවනම් අපි කාටත් සමානතාවයකටම හොඳ පොයින්ට් එකක් ඒක මොකද දැන් අපි කලින් කතා කරේ ධාතු ටික පටවියාපෝ තේජෝ ආයෝ ධාතු ටික equal නේද treat කරන්න අපි කාට? ඒ ධාතු ටික equally treat කරාට අපිට අපිට බෑ නේද පරිසරයෙන් treat කරන්න ඒ විදිහට. දැන් දරුව දෙන්නෙක් වුණත් කෙස්ලොම් නියරත් සම්මස්නහර වලින් හැදිච්ච අය. ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ ටික. අන්තිමට අපි පටවියාපෝ තේජෝ වායෝ වලට නේද මේ අඩු වැඩි කරලා සලකලා තියෙන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් ඒ ටික එහෙමම අපිට සලකනවා නේ. දැන් බලන්න ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද එතකොට? ප්‍රශ්නේ තියෙන්නේ Taman ළඟනේ. මේ පැත්තේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ට්‍රීට් කරන විදිහේ ගැටලුව. බාහිර පරිසරය අපිට ඊක්වලි ට්‍රීට් කරයි හැමතිස්සෙම. එතකොට ඒකයි සමානාත්මතාවයේ දකින්න කිව්වේ දැන් මේ මේ රාහුල වාද සූත්‍රයේදී පැහැදිලි කරන විදිහට පඨවි ධාතුව ඇතුලේ තිබුණත් පිට තිබුණත් පට වෙනවා. තේජෝ ධාතුව ඇතුලේ තිබුණත් පිට තිබුණත් තේජෝමයි. වායෝ ඇතුලේ තිබුණත් පිට තිබුණත් වායෝමයි. ඊළඟට ආපෝ ධාතුව ඇතුලේ තිබුණත් පිට තිබුණත් වායෝ. දැන් කියන්නේ මම ළඟ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ නම් ඔයත් ළඟ තියෙන්නේ ඒ ටික නං. ධාතු වශයෙන් වෙනසක් නැහැ නේද අපි? ධාතු වශයෙන් අපි කවුරුත් සමානයි. කර්මය අනුව වෙනස්. ප්‍රත්‍ය ප්‍රත්‍ය සමානයි ඇත්තටම අපේ හේතුව තමයි වෙනස් වෙලා තියෙන්නේ. කර්මය වෙනස්. හිතන පතන විදිය වෙනස්. හැබැයි අපේ පොදු සාධකයක් වෙනම තියෙනවා. දැන් ගස්වැල් වලටත් කන්න බොන්න ඕන. අපිටත් කන්න බොන්න ඕන. පරිසරය හැමදේම යන්නේ එකම විදිහට. දැන් බලන්න ඔය ඇත්තෝ කාගෙත් ගෙවල් හද ගෙවල් තියෙනවනේ. මේකත් ගෙයක්. ඔයත් ඔංගේ ගෙවල් වල තියෙන ඒවා ගත්ත මැටීරියල් ගත්තාමයි මේ ගෙදර තියෙන මැටීරියල් අතර තියෙන වෙනස මොකද්ද? එහේ තියෙන ලීම තමයි මෙහේ තියෙන්නේ. ලී තමයි කොහේ තියෙන්නේ නේ? ඒ ලී වලට හැඩ දාපු එක නේද කරලා තියෙන්නේ. එහේ තියෙන දොර ජනෙල්ම තමයි මෙහේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ ටිකත් ඒ විදියයි. එහේ තියෙන බිත්තිම තමයි මෙහේ තියෙන්නේ. හැබැයි උසෙන් මහතෙන් වෙනස්. බිත්තිය කොහේ ගියත් බිත්තිය නේද? දොරවලුව කොහේ ගියත් දොරවලුව නේද? ඒ தත්ත්වය වෙනස් වෙනවද තියෙන தත්ත්වය වෙනවද? වියදම් කරන මිල අනුව දොරවලුව වල தත්ත්වය වෙනස් වෙලා තියෙනවද? දොරවලුවස කොහෙ තිබ්බත් දොරවලුවස් තමයි. එතකොට මිනිස්සයා කියන ගතිය කොහෙ ගියත් මිනිස් නේද? මිනිස්සයා හිතන පතර විදිහේ වෙනස තියෙනවා. එතකොට ඒ හදපු විදිහේ තමයි කාරණා තියෙන්නේ. නමුත් සාමාන්‍ය தත්ත්වයට. ඉතින් ඒ විදිහට අපි අපේ පැත්ත ටිකක් විසඳ ගන්න උත්සාහ කරමු. එතකොට ওই ගොඩාක් දේවල් අඩු වෙලා යනවා. මූලිකව ඔන්න ඔය தත්වය ටිකක් තේරුම් ගන්න ඕනේ. ඔක හිතන්න ඕන. නිකන් තේරෙන්නේ නැහැ. හිතීමෙන් ඉස්සලාම හැමදේම හිත ප්‍රබාෂර වෙනවා. අර ටික අයින් කරපු ගම. right. බාහිරින් එන දේවල් ටික obstacles ටික ඔක්කොම නවත්තපු ගමන් මෙහි පිරිසිදු වෙනවානේ. එතකොට හැබැයි පහුගිය experiences තියෙනවා. නමුත් ඒවා කරදර කරන්නේ මෙතන ඇවිස්සුවොත්නේ. හොඳට බලන්න වතුර එකක් ඔය නිකන් තියලා තියුවහම මේකේ දෙන පාටිකල්ස් ඔක්කොම යටට යනවනේ. එතකොට අපි ඕක කලත්තන් නැති තාක්කල් ওই ටික ඔහේ තියෙන්න පුළුවන් නේ. හැබැයි ඒකෙන් කියන්නේ අපේ ප්‍රශ්නේ විසඳිලා කියලා. හැබැයි తాවකාලික විසඳුමක් අපිට තියෙනව නේද? తాවකාලික විසඳුමක් තියෙනවා. හැබැයි උඩ කලත්තපු ගමන් යටට මොකද වෙන්නේ? ටික ටික ටික ටික අරව උඩට එන්න පටන් ගන්නවා. ඒක තමයි වෙන්නේ. මෙහෙන් ඇහෙන් දැකලා ඇලීම ගැටීම ආපු ගමන් යට තියෙනේව රියැක් කරන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ නැද්ද? දැන් හිතන්නකෝ ඒක ලස්සන වැඩේ කියන්නේ අපි කවුරු හරි දැක්කා කියමුකෝ මේ කාලයකට පස්සේ. හැබැයි එයත් එක බෑඩ් එක්ස්පීරියන්ස් එකක් අපිට තියෙනවා. අහම්බෙන් ඉස්මත්ත දැක්ක ගමන් පොඩ්ඩක් ගැස්සිලා කියලා නිකන් ටියුබ් ලයිට් එකක් වගේ විදුලි තරක් ඇදෙනවා වගේ වෙලා මේ අරයා නේද මෙච්චර කාලයකට කලින් මට මෙහෙම කරා නේද කියලා අර මෙහෙම වෙච්ච සැනින් දැක්ක ඇහැට ආපු වේගෙට ආපු එක්ස්පීරියන්ස් එකට පරණ දේවල් ටික හොෝගාල උඩට අදිනව නේද නැද්ද කරලා නැද්ද එහෙම බනින්න ගියම මුළු ජාතක කතාවම දිගහරිනව නේද? නැද්ද? ඇයි ඕක තමයි අපේ අර යට තියෙන එක හොගාලා කලත්තනවා. බලන්න උඩ පොඩ්ඩක් හෙල්ලිච්ච ගමන් යට කොච්චර ඇවිස් වෙනවද කියලා? ඒක තමයි අපිට ප්‍රශ්නේ තියෙන හැමතිස්සෙම. හැබැයි මූලික වටේදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ගත්තු ගමන් යට සුද්ධ කළා දාන්න කියලා. එහෙම කරන්න බෑ හැමෝටම. එක එක්කෙනාට වෙනස්. කැපැසිටිස් වෙනස් නේ අපේ. එතකොට ඉස්සෙල්ලා මොකද කරේ? සතිපට්ඨානය කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? එක්ස්පීරියන්ස් කරන වෙලාවේ තියෙන කලබලය නවත්තන්න කිව්වා. හොඳට බලන්න ඇලීම, ගැටීම, මුලාවීම කියන ධර්මතා තුනට බුදුහාමුදුරෝ දීලා තියෙන ඩෙෆිනේෂන් එක සමත භාවනාවෙන් තමයි ඇලෙන ගැටෙන ගතිය නවත්තන්න කිව්වේ. සමත භාවනාවෙන් තමයි ඇලෙන ගැටෙන ගතිය නවත් බුදුහාමුදුරෝ දේශනා කරනවානේ සැපයේ දුක දකින්න කියනවා. දුක උලක් වගේ දකින්න කියනවා. අදුක්කම සුඛේ ඊට පස්සේ තියෙන්නේ ඒක විදර්ශනා කරන්න කියනවා. ලෝභය, ද්වේෂය දෙක සමතයෙන් යටපත් කරගත්තට පස්සේ මෝහය දුරු කරගන්න තමයි විදර්ශනාව කතා කරලා තියෙන්නේ. ඇයි? අමාරුම තැන තියෙන්නේ එතන. ඔය මෝහය නිසා තමයි මේ ඇලෙන ගැටෙන එක හැදෙන්නේ හැමතිස්සෙම. හැබැයි එක කරේට මේක කට් ඔෆ් කරන්න බෑ අපිට. ඒ බැරි නිසා මොකද ඒක අවුල් වෙච්ච ඒකෙන් අවුල් කරපු පරිසරයකනේ අපි ඉන්නේ. එතකොට අපිට කිව්වා ඉස්සෙල්ලා අවුල් අවුල නැති සර්ෆේස් එකේ තියෙන අවුල නැති කරගන්න කියලා. අවුල කියලා කියන්නේ කැළඹුණු ගතිය. කැළඹුණු ගතිය සෙටල් වුණාට පස්සේ අපි දන්නවා දැන් නිෂ්කලංක බවක් තියෙන නිසා ටිකක් යට හාරලා බලන්න පුළුවන්. ඒ නිසා මූලිකව වෙන්නේ ටට්ටක් ගාලා වෙන්නේ මොකද්ද අපිට එක්ස්පීරියන්ස් එකන්නේ ඒ වෙලාවෙන්නේ ඒ වෙලාවෙන එක්ස්පීරියන්ස් එකට පරණ ඒවා දාගෙන ඒකට රියැක්ට් කරන එකනේ අපි කරන්නේ. ඇත්තටම නැවතත් අර කලින් ඒ දකින උදාහරණෙම ගත්තොත් ඇහැට ඒ අපිට පරණ අත්දැකීම තියෙන කෙනා හම්බ වෙන්නේ නැති තාක්කල් එයා පිළිබඳ මතක් කර කර ගැටලු හදාගන්න තියෙන gati අඩුයි නේද අපි. හැබැයි එයා ඇහැට දැක්ක ගමන් වෙන්නේ පරණ එක මතක් වෙන එකද මේ වෙලාව එක්ස්පීරියන්ස් වෙන එකද වෙන්නේ අපිට එක සැරේට. සඩන්ලි වෙන්නේ මොකද්ද? මේ වෙලාව එක්ස්පීරියන්ස් වෙන එක වෙන්නේ නේ. ආන් අරක ඉන්නවා කියන එක නේද එන්නේ එතකොට. ඊට පස්සේනේ දෙයා මෙහෙම කරා හරම කරා කියන පහුගිය දේවල් ටික අදින්න පටන් ගන්න. ඒ කියන්නේ අපි මේ වෙලාව තමයි හැමතිස්සෙම එක්ස්පීරියන්ස් කරන්නේ. එතකොට සමත කරන්න කිව්වේ සතිපට්ඨාන කරන්න කිව්වේ මොකටද? ඊයට සතිපට්ඨාන කරන්න බෑ අපිට. හෙටට සතිපට්ඨාන කරන්න බෑ අපිට. සතිපට්ඨාන කියන්නේ වර්තමානය. සමතය කියන්නේ වර්තමානය. එතකොට අවුල තියෙන්නේ වර්තමානේ නම් සමතයටපත් කරන්න ඕනි වර්තමානය නේද? ඒ නිසා අපි මේ පරිසරය තේරුම් ගත්තාම අපිට පුළුවන්කම තියෙනවා මෙතන නොඇලී නොගැටී equally treat කරන්න මනසක් පුරුදු කරගත්තාම අපිට හොඳට මෙතන නොඇලී නොගැටී ඉන්න පුළුවන්. හැබැයි මෙතන හදාගත්තු කෙනාට ටිකක් ශක්තිමත්ව යට තියෙන ඒවා හිමින් හිමින් සුද්ධ කරන්න පාර බුදුහාමුදුරු ඉගෙනුවා. දැන් අපි දෙන්නේ ගත්තොත් ස්වාමීන් වහන්සේ එකතු ජීවත් අර යට තියෙන ටික එහෙමම තියෙනවා ඉතින් හැම වෙලාවෙම මොනවා හරි ඩිස්ටර්බන්ස් එකක් ආවම යට ටික ඇවිස්සෙනවා. ඒ අවුරුදු 30ක් නම් 50ක් නම් ජීවත් වෙනවා. 50ම රිපීට් වෙනවා. එතකොට දැන් ඒ යට ටික කෝල් කරන්නේ කොයි වෙලාවෙද? උඩ ටික හොඳටම සෙටල් ඩවුන් වුණාට හොඳටම කියන්නේ මෙහෙමයි. උඩ කලබලය තියනකම් යටට අත ගහන්න බැහැ වැඩක් නැහැ. අත ගහන්න පුළුවන්. උඩයි යටයි දෙකම කලබිලා ඊට පස්සේ තව අවුලක් හැදෙනවා. ජරමරාසේ බර කරත්ත කියන්නේ ඒක ඊට පස්සේ. එතකොට බුදුහාඳුර දේශනා කරන්නේ උඩ ඉස්සෙල්ලා ටිකක් calm down කරගත්තට පස්සේ නිස්කලංක බවක් කියලා එකක් තියෙනව නේද? දැන් ඇවිලෙන ගින්නට අපි තව තව දාන්න දාන්න මොකද වෙන්නේ? කලබලය වැඩි වෙනවා. ඒ නිසා ටිකක් සංසුන් වෙනවා. දැන් මේක gedara ඉඳන් කරගන්නත් තිබ්බනේ නැත්තන්ට. gedara පරිසරයේ ටිකක් කොහොමත් කලබලයි ස්වභාවයෙන් තියෙන දේවල් එක්ක වැඩපලත් එක්ක ඒ නිසා නේද මෙහෙම certain place එකකට එන්නේ අපි. ඒ ආවහම අර ටිකෙන් පොඩි නිදහස් වීමක් තියෙනව නේද? తాවකාලිකව. අන්න ඒ විදිහට ඔය මූලික ස්වභාවය මතු පිට ටික සංසුන් කරන්න කියේ සදාකාලික නෙවෙයි ඒ වෙන්නේ. ඒක తాවකාලික එකක්. తాවකාලික ප්ලාස්ටරයක්. ඊට පස්සේ తాවකාලික සංසුන් කරගෙන තමයි යට ටික අපි හිමින් හිමින් සුද්ධ කරන්න පටන් ගන්නේ. ඉස්සර වෙලා අපි උඩින් පොඩි ආවරණයක් දාගෙන උඩින් සංසුන් කරගෙන ටික ටික ටික ටික වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. එහෙම නැතුව එක සැරේට යටහාරන්න ගියොත් එහෙම අපිට ලොකු කාලයක් යනවා ඒකට. මේ ප්‍රශ්නේ සමාජ විද්‍ය off the topic වෙන ගමන් දැන් ස්වාමීන් වහන්සේ දැන් gedara gedaraka මේ වැඩේම කරන්න ගියොත් අපිට පේන ටික ඇහෙන ටික ටිකක් distractions වෙන දෙන්න පුළුවන්. වැඩි ගැටීමක් ඇති කරන්න පුළුවන්. දැන් මේ මෙතන මොනවා වෙනුනත් අපිට අදාළ දේවල් නෙවෙයි අපේම දේවල් නෙවෙයි දැන් ගෙදර හිටියොත් දැන් දීපපත්තු වෙනවා නම් ළමයා කෑ ගහනවා නම් ඔන්න ගැටීම් ඇති වෙන දේවල් වැඩි වෙනවා. ඉතින් බුදුහාමුදුරෝ භාවනා කරන්න යනකොට සුදුසු ස්ථානයක් හොයාගන්න කියලා කියලා තියෙනවා. ඔව් මොකද හැමතැනම ඇප්‍රොප්‍රියේට් නැහැ. හැමතැනම සුදුසු වෙන්නේ නැහැ. එක දිගට ගැටලු හැදෙනවා නම් එතනින් අතාරින්න කියලා කියනවා. ඔක ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒක හාමුදුරුවන්ට දේශනා කරන එක සැරේට ඔයගොල්ලන්ට ඒක ගන්න දරා ගන්න බැරි වෙයි ඒ ප්‍රමාණය මම වෙනකොට කියන්නම් යම් ආරණ්‍යයක ඉන්නකොට යම් ආරණ්‍යයක ආරාමයක ආරණ්‍යයක කොහේ හරි පන්සලක ඉන්නකොට ඒ ආරාමයේ සිවුරු ආහාර පාන මේ ප්‍රත්‍යපහසුකම් ටික ඊටාම දුෂ්කරව ලැබෙනවා නම් ලැබෙන්නේ බොහොම දුකසේ අඩුවෙන් කන්න හම්බෙන්නේ අඩුවෙන් තමයි පහසුකම් තියෙන්නේ. ඒ වුණාට ඒ ආරාමේ කොච්චර දුෂ්කරතා තිබුණත් එතන තියෙනවා නම් හිත එකඟ කරගන්න පරිසරයක් කෑම නිසා ඒක දාලා යන්න එපා කියලා. නැත්තම් අපිට හිතෙන මෙතන කන්න නැහැ මෙතන අඳින්න නැහැ මෙතන මිනිස්සු සලකන්නේ ඒ නිසා යන්න ඕනි කියලා හිතනවනේ අපි. හැබැයි එතන හිත එකඟ කරගන්න උපකාර කරනවා නම් අර කෑම බීම ගැන හිතන්නේ නැතුව හිතේ ගැන හිතලා ඉන්න කියලා කියනවා. ඊළඟට කියනවා යම් යම් තැනක හොඳට ආහාර පාන ලැබෙනවා නම් ප්‍රත්‍යපහසුකම් ටික ලැබෙනවා නම් ඒ හිත එකඟ කරගන්න ලැබෙන්නේ නැත්තම් කෑම බීම කොච්චර ලැබුණත් හොඳට හිත ගැන හිතලා යන්න කියන එක. <laughs> ඒකේ තව පැත්තක් තියෙනවා. ඒක හරි ලස්සනයි කියන සිද්ධිය. මොන තව තැනක ඉන්නකොට ඊටාම දුකසේ ආහාර පානත් ලැබෙනවා. හැබැයි හිත එකඟ කරගන්නත් ලැබෙන ආහාර පාන ලැබෙන දුකසේ. හිත එකඟ කරගන්න ලැබෙනවා. ඒ වුණාට එතන ඉන්න අය එච්චර හරිනේ. ඒගොල්ලෝ අපිට කෙනහිලිකම් කරනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒ නිසා ආහාර පාන ලැබෙන්නේ නැති නිසාත් හරියට අරගොල්ලන් කෙනහිලිකම් ටිකක් නිසා දමල ගහලා යනවා නේද? බුදුහාඳුර දේශනා කරනවා ආහාර පාන නොලැබුණා. අරගොල්ලෝ කොච්චර කෙනෙහිලකම් කරත් හිත එකඟ වෙනවා නම් එතන පයින් ගහලා පළ කිව්වත් යන්න එපා කියලා. යන්න එපා. එතනින් යන්න එපා කියලා. අන්තිමට කියනවා හොඳට කැම්බීමත් හම්බ වෙනවා. ඉන්න අයත් හොඳට සලකනවා. හැබැයි හිත එකඟ වෙන්නේ නැහැ. ඒ ඉන්න පිරිසේ සැලකීමත් කෑම බීම ආදී හොඳට ලැබීමත් හේතු කරගෙන හිතියට හිත එකඟ වෙන්නේ නැතිනම් එතනින් යන්න කියනවා ඒගොල්ලොන්ගෙන් අවසරයක්වත් නැතුව අවසර ඕනෙත් නැහැ කියන හිත එතන කොච්චර පහසුකම් තිබුණත් හිත එකඟ වෙන්නේ නැතිනම් අවසර ගන්න ඕනෙත් නැහැ පෑලදරින්ම යන්න කියනවා කොහේ හරි ගිහිල්ලා හිත සංසුන් කරගන්න කියනවා බලන්න කොයි ජීවිතයකට පුළුවන් නේ ස්වාමීන් වහන්සේ ඕකම තමයි තියෙන්නේ ඒක අපිට අපිටයි තේරුම් කරගන්න තියෙන්නේ. අන්තිමට හරි වැඩේ වෙන්නේ මට. නැත්නම් පස් රස්සාවල් කරගෙන වැඩ කරගෙන යන්න බැරි නම්. ලෝකේ තව රස්සාවල් තියෙනවා. දුක් විඳින්න දුක් විඳින්න ඕනේ. මිනිස්සුන්ට තේරෙන්න ඕනේ ඒ ආත්ම ශක්තිය කියන එක අපිට අඩුයි ඇත්තට. මේ කියන්නේ සියල්ල දාලා යන්න කියන එක නෙමෙයි. අපිට අවස්ථාවක් ආවම යන්න වෙනවා. මට එහෙම එක අවස්ථාවක් වුණා මම යනවා කියලා ගියා මිසක එන්න කිව්වට මං ආවේ නෑ එතන. නොඑන්න හේතු මට ඕන තරම් තිබ්බා. හැබැයි පස්සේ මගෙන් කට්ටිය ඇහුවා ඇයි ආවේ නැත්තේ කියලා. මං ඒකට උත්තර දුන්නේ නෑ. මං අර සූත්‍රය කිව්වා. ඊට පස්සේ කට්ටිය කරබා ගත්තා. එතකොට සුදුසු පරිසරයක් ඕන. ඒ නිසානේ බුදුහාර දේශනා කරන්න හිස් තැනකට disturbance අඩු තැනකට ගිහිලා මේක කරන්න කියලා. ඒක කලබල නැති පරිසරයක් වෙන. හේතුව ආදුනිකයට නිස්කලංක බව ඕන. ඇත්තටම දැන් ඔය ඇත්තොන්ගේ ওই භාවනාවේ කරගන්න බැරි දුෂ්කරතා ටික කතා කරොත් මොනවද ඇත්තටම ඇත්තට තියෙන දුෂ්කරතා? වටා පිටාවේ සද්දබද්ද. නේද? ළමයි කෑ ගහන ඒවා. ගෙදර දොරේ තියෙන දේවල් එක මතක් වෙනවා ඇලෙන්න ගැටෙන්න තියෙන ගතියනේ. දැන් ඒ distractions ටික ඔක්කොම දැන් නැහැ නේද මෙතන? මෙතන ඊට වැඩිය පහසුකමක් තියෙනවනේ. හැබැයි ඔය ඇත්ත මෙතෙන්ට හුරු වෙනව නේද? ඊට පස්සේ මෙතන තියෙන ඒවා ප්‍රශ්නයක්. හඳුන් කූර ප්‍රශ්න. පහන ප්‍රශ්නයක්. මේ තියෙන පරිසරයේ ප්‍රශ්නයක්. කොට්ට මෙට්ට ප්‍රශ්න. ඕවා ඊට පස්සේ ආයෙ ප්‍රශ්න වෙනවා. නෑ ස්වාමීන් වහන්සේ දැන් මේවත් එක්ක වැඩි සම්බන්ධ වෙන්න ගියොත් තමයි මේ බැඳීම වැඩි වෙන්නේ. උදාහරණයක් හැටියට දැන් මම මේකේ සභාපති වුණා නම් මට භාවනා කරගන්න බෑ ස්වාමීන් වහන්සේ. වෙන ප්‍රශ්නනේ මගේ හිතේ තියෙන. ඒක හරි. ඒක ස්වාමීන් වහන්සේ කියපු දෙයක් ගැන දැන් මේක කොහොමද කරන්නේ ස්වාමීන් වහන්සේ වැරදි මේක කියන්නේ කොහොමද? මේ ස්වාමීන් වහන්සේ හැමදේටම ඇනිලි කරන්නේ. ඒ ගැටීම් වැඩි වෙනවා ස්වාමීන් වහන්සේ. මෙතනට ආව වැඩේ කරා සම්පූර්ණ සබාවත් වෙනවා මෙතන ඉන්න දෙන්නේ. අයින් කරා ගියාම හරි පහසුයි. නෑ ඇත්ත. වගකීම් වැඩි වෙන්න වැඩි වෙන්න අපිට දෙන distractions වැඩි වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒක අපි කාටත් වෙනවා. සභාපතිතුමාට වගේ මටත් ඒකයි තියෙනවා. එතකොට අපි කාටත් වගකීම වැඩි වෙනවා. හැබැයි මෙහෙම එකක් වෙනවා. ඔන්න බලන්න දැන් ආයි දැන් මේ තමන් ඇසුරු බහුලව ඇසුරු කරන පරිසරයනේ. ඔයත් ඔකේෂනල්ලි මෙතන ඇසුරු කරන්නේ. හැබැයි ඔයත් නිතරම මෙතෙන්ට එනවා කියමුකෝ. දැන් ඊට පස්සේ මෙතන දේවල් ඊට පස්සේ අපිට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එතකොට අපිට ඒක ඩිස්ට්‍රැක්ෂන් එකක් වෙන්න පුළුවන් නේද ආයෙත්. ඇයි? අපි නිතර යන්නේ නැන නිසා. සම්බන්ධ වෙන නිසා. දැන් ඔය ඇත්තන්ගේ ගෙවල් වල තියෙන අපිට ප්‍රශ්නයක් වෙන්නේ මොකද අපි අසුර කරන්නේ මෙතන නිසා. හැබැයි මෙතන තියෙනව අපිට ප්‍රශ්නයක් කරනවා. ඔය ඇත්තන්ට අඩුවෙන් ප්‍රශ්න වෙලා තියෙන්නේ හැබැයි අපි නිතර නිතර ඔය ඇත්තන්ගේ ගෙවල් වලට යනවා නම් අපිට එහි අඩගුද පේන්න පටන් ගන්නවා. එහි තියෙන දේවල් වල අඩුපාඩු පේන්න පටන් ගන්නවා. ඒවා හොඳ නරක පේන්න පටන් ගන්නවා. අපි ඒ தත්ත්වයට වැටෙනවා නේද ඊට පස්සේ. අපි දෙගොල්ලන්ට වෙලා තියෙන දෙපැත්ත මේ වෙච්ච. අපි කවුරුත් කරන්නේ හැබැයි ඒකට මිනිස්සු සොලියුෂන් එකක් විදිහට යොදාගෙන තියෙන්නේ මොකද්ද? මිනිස්සු අසුර නොකර ඉන්න එක පන්සලට යන්නේ නැති එක කිසිම කෙනෙක් කිසිම දෙයකට නොයා ඉන්න එක තමයි මිනිස්සු සොලියුෂන් එකක් විදිහට හදන් දෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නෙන් පැනලා යනවා නේ. එහෙම පුළුවන් ද අපිට කරන්න? අපි යන තැන වෙනස් කරන්න බෑනේ. එක තැනකට නොගිහින් හිටිය කියලා තව දහපලකට යන්න හේතු හැදෙනවනේ අපිට. ඒතර ඒ තැන්වලදීත් අපිට පැනලා යන්න පුළුවන්ද එහෙනම් හැමතිස්සෙම? බෑනේ. එහෙමනම් අපි කරන්න ඕනේ අපේ පැත්ත විසඳුවා නම් යන තැන කොහේ වුණත් අපිට ගැටලුවක් නෑ නේද? ඒක කැනඩාවේද ඇමරිකාවේද ලංකාවේද එංගලන්තේද දිව්‍ය ලෝකේද මනුස්ස ලෝකේද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඊට පස්සේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි අසුරු කරන පරිසරය. දැන් මහා මන්දාතු රජුරෝ මනුස්ස ලෝකේ ඉඳලා මේකේ උපරිම කාම සම්පත් විඳලා තියෙනවානේ. එතකොට මන්දාතු රජුරෝ කල්පනා කරලා රජ කෙනෙක් විදියට මම මේක විඳිනවනේ සියලු සැප සම්පත් වින්දා. මීට වඩා තියෙන්නේ කොහෙද කියලා බලන්න කියලා හිතලා දිව්‍ය ලෝකෙට ගියා. මනුස්ස ශරීරෙම ගිහින් තියෙනවා. ඒතර එතෙන්ට ඇඩ්ජස්ට් වෙලා ගිහින් තියෙනවා. ඒ ගියාට පස්සේ දැන් සක්‍රය බය වුණා. හේතුව සක්‍රයට වැඩි තේජස්මය. හේතුව සක්‍රයට වැඩි පින් තියෙනවා. සක්‍රයට වැඩි බබලනවා. සක්‍රය දැනගත්තා මෙයා මට වැඩිය බලවත් මෙයා දිව්‍ය ලෝකේ පාලනේ මං යටත් කරගන්නවා මෙයා ඊට කලින් මං උපක්‍රමශීලී වෙන්න ඕනේ කියලා සක්‍රිය කිව්වා අපි දෙන්න දෙකට බෙදාගෙන දිව්‍ය ලෝකේ පාලනය කරමු ඊට පස්සේ මොකද කරේ මන්දාතු රජුලන්ට එක කෑල්ලක් දුන්න දිව්‍ය ලෝකේ සක්‍රිය තව කොටසක් පාලනය කරා. දැන් ඉන්න දැන් මෙයා ගියේ මොකටවත් නේ දිව්‍ය ලෝකේ යටත් කරන්න නෙමෙයි ගියේ. ගියේ එතන සැප කොහොමද කියලා බලන්න. අන්තිමට ඉබේම හම්බුන කෑල්ලක්. එහෙම ඉන්නකොට කල්පනා කරා සක්‍රිය කෑල්ලක් පාවිච්චි කරනවා මං කෑල්ලක් පාවිච්චි කරනවා මේකේ සැපත් මං උපරිම වින්දා. සක්‍රිය මරුවොත් එහෙම මට ඉතුරු ටිකක් අල්ලගෙන තව සැප විඳින්න පුළුවන් කියලා හිතනකොට මෙතනින් අතුරුදහන් වෙලා මෙහෙරටම කියනවා. බලන්න හිතෙන් කොච්චර දේවල් වෙනස් කරලා දීලා තියෙනවද කියලා. එයාට ඕන උනේ ඊටර ටිකක් අල්ලගන්න. අපි යන තැන වෙනස් කරන්න දඟලන්නේ නැතුව අපි වෙනස් වෙලාවම ලේසි නේද? යන තැන ප්‍රශ්නයක් නොකර අපි ආවනම් ලේසි. එතකොට ඔන්න ඔය මානසික මට්ටම ටිකක් මුලින් හදාගන්නකො. මේ විදිහට උත්සාහ කරන්න. එතකොට ඔයත් කරන භාවනාව හරියනවා. අපි මූලිකව ඉස්සර වෙලා gediya පිටින් ආනාපාන සතිය කරන්න පටන් ගන්න නැතුව gediya පිටින් මෛත්‍රී කරන්න පටන් ගන්න නැතුව මේ පරිසරයට ඇලෙන ගැටෙන පරිසරයත් එක්ක ඉන්වෝල් වෙලා ඩිස්ට්‍රැක්ෂන් හදාගන්න ගතිය ටිකක් අඩු කරගන්න මනස සෙටල් වෙනවා එතකොට ඇත්තටම. ඒකෙන් කියන්නේ සියලු වැඩ නවත්තන්න කියලා බෑ ඔය ඇත්තන්ට. ඔයත් කරන දේවල් එක්ක වැඩ කරගෙන යන්න. හැබැයි මේ වෙලාවේ නොඇලී නොගැටී රියැක්ට් නොකර ඉන්න උත්සාහයක් දරලා බලන්න. වෙන මොකොත් එපා ඇලෙන ගැටෙන ගතිය නවතිනවා. මේ කියන්නේ తాවකාලික විසඳුමක් මිසක ඔයත් පරිපූර්ණ වෙන්න යනව නෙවෙයි. පරිපූර්ණ වෙනකන් කරන්න තියෙන දේ මේ කියන්නේ එහෙම උත්සාහ කරන්න මම ඒකට නැවත මතක් කරනවා වාඩි වෙලා හිටියත් හිටගෙන හිටියත් ඇවිද්දත් හාන්සි වෙලා හිටියත් ඉරියව් හතරේදීම සිහියෙන් ඉන්න සිහියෙන් ඉන්නේ කොහමද ඇහැට පේනකොට ඇලෙන්න ගැටෙන්න දෙයක් හම්බ වුණා නේද කියලා ඒ ස්වභාවය දැක ගන්න. ඒක සිහිය. තේන දෙයට ගැටෙන්න පුළුවන්. තේන දෙයට ඇලෙන්න පුළුවන්. මූලිකව දැනගන්න ඔන්න ඇලුනා ඔන්න ගැටුණා කියලා. මූලිකව දැනගන්න ඔන්න සද්දයක් ඇහුණා ඇලුනා ගැටුණා කියලා දැනගන්න. මම ඔක තව විස්තර කරන්න අනාගතයේදී ඉස්සරහ කාලේ අපි මේක හම්බ වෙනකොට එහෙම මනස පවත්වන ගමන් අඩුම තරමේ දවසට විනාඩි 20ක් 25ක් 30ක් හොයාගෙන වාඩි වෙන්න පැය භාගයක් ආනාපාන සතිය කරන්න පුළුවන්ද බලන්න. ආනාපාන සතිය උනේ නැතත් අපි කතා කරන්නේ සති නිමිත්තට ඉන්න කියලා. සති නිමිත්ත පුහුණු කරගන්න ඉස්සෙල්ලා. ඒ අතරේ වෙලාව තියෙනවා නම් මනස පවත් මනස පවත්වන්න බුද්ධානුස්සති අරමුණෙන් මෛත්‍රී අරමුණෙන් ඒකෙන් අපිට යම් ප්‍රමාණයක් හිත කාම් ඩවුන් වෙනවා එහෙම කරගෙන යනකොට අපිට දැනෙනවා දවසේ ටිකක් හිස් ගතියක් තේරෙනවා. නිකන් මොකුත් නැති ගතියක්. නිකන් කිසි දෙයකට ඇලෙන ගැටෙන හෝ නිකන් පැටලෙන්නේ නැති නිකන් ඔහෙ නිදහස් වෙච්ච ගතියකට හිත එනවා. ඒ එනකොට ඒක නිකන් නිකන් මුස්පේන්තු ගතියක් එක්ක දැනේ. ඒ නිකන් ඔහෙ මොකුත් නැහැ වගේ නැත්නම් අපි ඉන්නේ මනෝගහගෙන කොයි වෙලාවෙත් ඉන්නේ නේද? මොකක් හරි එකක් මතක් කරගෙන රටේ ලෝකේ තියෙන එකක් එක්ක ඔළුව විකාර කරන්නේ දින්නේ කොයි වෙලාවෙ. එහෙම නැතුව නිකන් මනස ඔහේ තියාගෙන ඉඳලා පුරුදු කරලා බලන්න. මේ පෞද්ගලික ධර්මතාවයක් හරි ඒ වගේ දෙයක් ගැන මෙහෙ කළාම ඒ ඒක අර සිත පුරා මේ ඒක අපේ පුරුද්ද අනුව තමයි කරගන්න තියෙන්නේ. දැන් එහෙම ධර්ම කාරණා මතක් කරගන්න පුරුදුතාවයක් නැති කෙනෙක් වුණොත් එහෙම ඒ කෙනාට ඒක මතක් කරන්න උත්සාහ කළ වෙහෙසෙනට වඩා හොඳයි සාමාන්‍ය මට්ටමින් හිත නිදහසේ මුකුත් නැතුව තියාගෙන ඉන්න එක. මේ කියන්නේ empty කරන් ඉන්න කියන එක නෙමෙයි. ඕන දෙයක් කල්පනා වෙනවා. පේනවා එනවා experience වෙනවා. හැබැයි හිත ටිකක් නිස්කලංක කරගෙන ඉන්න. එතකොට එහෙම ඉන්න කෙනෙකුට මූලිකව සිහියට අත්විවරමක් ඇතිවෙනවා. දැනට මට තේරිච්ච පේන කාරණේ තමයි කොච්චර හුස්මට උත්සාහ කරත් කොච්චර මෛත්‍රියට උත්සාහ කරත් ඒවා උඩින් ඔහේ යනවා අර මොකද පුල්ලි තියෙන නිකන් දූවිලි වෙදිච්ච රෙද්දකට ඉන්ට ගැහුවා වගේ වැඩක් වෙලා තියෙන්නේ. ඇයි? distractions ගොඩාක් එක්ක අපේ උඩින් නිකන් තව layer එකක් දාගෙන ගියාම මුකුත් වෙලා නැහැ අපිට. ඒ නිසා ඉස්සර වෙලා අපි අපි ඇසුරු කරන පරිසරයට නොඇලී නොගැටී ඉන්න තත්වයක් හිතෙන් හදාගන්න වෙනවා ආයාසයකින්. මහන්සි වෙලා කරගන්න. එහෙම කරගත්තු මනසකට තමයි ඉස්සරහට ගැඹුරු කාරණා උගන්වන්න වෙන්නේ නා. ඒ නිසා මූලික මට්ටම අපේ තියෙන්න ඕන. ඒ මූලික මට්ටම හදාගන්න තමයි අර සමතත්තේලා සලකන්න කිව්වේ. ඔය ඔය මූලික මට්ටම හදාගන්න ඊටාම පහසු ක්‍රමයක් තියෙන එක ඉතින් පාවිච්චි කරන විදිය අනුව තමයි වෙන්නේ. දැන් කතා කරේ දැන් මෙතන ඉන්න අයගේ ස්වභාවය අනුව එක්කෙනාට එක්කෙනා වොන්නම් ප්‍රශ්න හදාගන්න පුළුවන් අපිට. එහෙම නොකර ඕක මේ සමතත්වේලා සැලකුවොත් මගේ තියෙන්නේ කෙස්. අරයාගේ තියෙන්නේ කෙස්. දැන් මං රණ්ඩු වෙන්නේ මොනවටද? කෙස් වලටද? එයාගෙත් ලොම් තියෙනවා. මගෙත් ලොම් තියෙනවා. දැන් රණ්ඩු වෙන්නේ මං ලොම් වලට. එයාගේ තියෙන්නේත් හැම. මගේ තියෙන්නේත් හැම. එයාටත් බඩගිනි වෙනවා. මටත් බඩගිනි වෙනවා. එයාටත් දාඩිය දානවා. මටත් දාඩිය දානවා. එයාටත් නිින්ද එනවා. මටත් නිින්ද එනවා. එයාටත් තිබහ හැදෙනවා. මටත් තිබහ හැදෙනවා. එයාත් වැසිකිලි කැසිකිලි යනවා. මමත් වැසිකිලි කැසිකිලි යනවා. දැන් ඕකෙන් කෝකටද මම දැන් ප්‍රශ්නේ හදලා තියෙන්නේ. එන්න එතෙන්ට සමතත්වයේලා සලකන සතර මහා ධාතු ගැන හිතන්න ඕනෙත් නැහැ. අපි කවුරුත් මේ තියෙන සමාන දේවල් ටිකක නේද මේ වෙන්නේ කියලා. හැබැයි ඒක උත්සාහයෙන් ගන්න ඕනේ. දැන් මිනිස්සයා කියන ස්ට්‍රක්චර් එක ගත්තාම කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී දේවල් ටික නෙමේකේ තියෙන්නේ. එතකොට මිනිස්සයා කියලා මං ගත්තත් තියෙන මේ දේවල් ටික අනිත් කෙනා ගත්තත් තියෙන මේ දේවල් ටික නම් මම දැන් එයත් එක්ක ඇලුනා කියන්නේ මොකේද ඇලිලා තියෙන්නේ ගැටෙනවා නම් මොකේද ගැටිලා තියෙන්නේ කියන තැනකට ඇවිල්ලා බලන්න. එහෙම බලපු ගමන් මොකද වෙන්නේ? ඊක්වල්. කිසිම වෙනසක් පේන්නේ නැතුව යනවා. ඒ සාමාන්‍ය தත්ත්වයක් තියෙන හැම පැත්තෙම. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒක උස් පහත් කරලා බලන්න ගියා. උස් පහත් කරලා බලන්න ගියා. එතකොට අපේ හිතෙන් සමතත්වයක් හම්බ වෙනවා නම් බාහිර පරිසරයට බාහිර පරිසරයේ තියෙන උස්ම ටිකන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ. ඒකෙන් හිත සංසුන් වෙනවා. ඒ නිසා මම කැමති ඔය තෝ මූලිකව ඔය සංසුන් කරගන්න මට්ටමකට හිත ගන්නවා නම් ඊට පස්සේ ඉස්සරහට දේවල් ටික කතා කරගෙන යන්න. මොකද තාම පේන්නේ ඔය මට්ටමට අපිට ඉස්සෙල්ලා ටිකක් හදා ගන්න ඕනේ. නමුත් කාලයක් තිස්සේ භාවනා කරන ඇත්තන්ට මේ කමතුවෙන් කර කර ඉන්න දෙයක් නෑ. ඒක ඒ ඒ මට්ටම් වලින් කරගෙන යන්න තියෙන්නේ. එක එක්කෙනාගේ ગેප් එකට මේ කතා කරන්නේ. ඒක තම තමන් ඇබ්සෝබ් කරගන්න ප්‍රමාණයක් තියෙනවා. ඒක තමන් කරගෙන යන්න එතකොට ඇත්තටම ඇත්තට දවසේ වාඩි වෙන්න වෙලාවක් හොයාගන්න දුෂ්කරයිද? ඕන්නම් වාඩි වෙන්න බැරිත් නෑනේ. ඕන්නම් වාඩි වෙන්න බැරි නෑනේ. පුළුවන්. අඩුතරමේ ඕනම් පාන්දර නැගිටින්න පුළුවන්. එහෙම නැත්නම් හවසට හැන්දෑවට ටිකක් හොයාගන්න බලන්න අඩුම තරම විනාඩි 20ක් 25ක් මූලිකව හොයාගන්න. වැඩි ඕනේ හුස්ම දිහා බලන්නත් එපා. මෛත්‍රී භාවනා කරන්නත් එපා. වාඩි වෙලා නිස්කලංකව ඇස් දෙක වහගෙන මුකුත් වෙන අරමුණු නොකර හිත දිහා බලාගෙන ඉන්න ටිකක් හිත කොච්චර වේගෙන් වැඩ කරනවද කියලා. ඔය ඇත්තොන්ට භාවනා කරන්න gedara තැනක් හොයාගන්න බැරිම නම් වොෂ් රූම් එකට ගිහලා දරවහගෙන කොමඩ් එකට වාඩි වෙලා ඉන්න. ඇයි? කවුරුන් බාධා කරන්නේ නැහැ එතෙන්ට. ඕකේ ගිහිල්ලා ෆෑන් එක දාගත්තාම ඒ සද්දෙටයි ලයිට් එක දාගත්තාම කවුරුත් දන්න කවුරුන් මේක ඇතුලේ ඉන්නවයි කියලා. කවුරුත් ඕක ඇහිලි ගහන්නේ නැහැ, ඩිස්ටර්බ් කරන්නේ නැහැ. හොඳම තැන වැඩේ ඕකට. කොමෙන්ට් එකට වාඩි වුණාට පස්සේ ගිහිල්ලා ඔහේ ඉන්න එකයි තියෙන්නේ. සෙමිටරි එකෙත් භාවනා කරන්න පුළුවන් නම් টয়ලට් එකේ භාවනා කරන්න ඕකෝයි. හිත එකඟ වෙනවා නම් තැනේ ප්‍රශ්නයක් නෑ මේ ඩිස්ට්‍රැක්ෂන් අඩු කරගන්න නේ ඕනේ. එකක් තමයි අපේ ගෙදරක පිරිසක් ඉන්නකොට ටිකක් දුෂ්කරයි. හැබැයි ගෙදර ආයත කතා කරලා සමතත්වයේ හිලා ගන්න ඕනේ එහෙමනම් අපි මේ කාලය තුළ මට මේකට සපෝට් කරන්න කියලා. මොකද නිතරම පිරිස අන්බැලන්ස් වුණාම දේවල් කරගෙන යන්න අමාරුයි. කෙනෙක් භාවනා කරනවා කෙනෙක් කරන්නේ හැබැයි ඒකයි කියලා මේගොල්ලෝ නිසාමට භාවනා කරගන්න බෑ කියලා තමන් විසින් ඩිස්ට්‍රැක්ට් වෙන්න එපා. තමන් විසින් ඩිස්කරේජ් වෙන්න එපා. ඒකේ දුර්වලතාවය ඒගොල්ලන්ට නෙවෙයි අපිට වෙනවා. ඊළඟට මගේ භාවනාව නිසා කවුරුවත් වද විඳින්න ඕනේ නේද? මම භාවනා කරන්නයි හදන්නේ උඹලා මෙහෙම ඉන්න ඕනි කියලා නීතියක් ලෝකේ නැහැ. භාවනා කරන්න ඕනි ප්‍රශ්නේ තියෙන්නේ මට. මං එහෙනම් ඒක කරගන්න කොහොම හරි ක්‍රමයක් හොයාගන්න ඕන. හොයාගෙන මම මගේ වැඩේ කරගන්නවා මිසක අනිත් අයට දොස් කීමෙන් මගේ ප්‍රශ්නේ විසඳෙන්නෙම ඒ නිසා කිසිම විදියකින් මේ ලෝකේ කිසිම කෙනෙක්ගෙන් තමා හැරුණු කොට වෙන කිසිම කෙනෙක්ගෙන් භාවනාවට උපකාරයක් අපේක්ෂා කරන්න එපා. ඒක අති අසාර්ථක වැඩපිළිවෙලක්. කිසි කෙනෙක්ගෙන් උපකාර බලාපොරොත්තු වෙන්න එපා. නෙගෝෂিয়েට් කරන්න පුළුවන් කීප දෙනෙක් එක්ක විතරයි. සමහර වෙලාවට භාවනා කරන්න යන පිරිසෙනුත් භාවනා කරන අයට බාධාවල් නේද? එහෙව් එකේ අනිත් මිනිස්සු ගැන මොන කතාවද? භාවනා කරන්න කියලා එන මිනිස්සුන්ගෙනුත් භාවනා කරන මිනිස්සුන්ට ප්‍රශ්න වෙනකොට භාවනා නොකරන මිනිස්සුන්ගෙන් ප්‍රශ්න වෙන එක අහන්න දෙයක්ද? ලොකුම ප්‍රශ්නේ තියෙන එතකොට මේ කරන්න එන මිනිස්සුන්ගේ නේද එහෙම? වැඩේට එන කට්ටියනේ ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ. නොකරන අය ගැන මොන කතාවද අපිට? කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඇයි? ඒගොල්ලෝ නොදන්නාකම නිසා මෙහෙම කරනවා. අන්තිමට මේක කරන්න ඇවිල්ලා දන්නකමට මිනිස්සු ඒක අවුල් කරනවා. එහෙම වෙන්නේ නැද්ද අපිට? ඕන තරම් තියෙනවානේ. ඒ නිසා මූලික පරිසරය ටිකක් සෙටල් කරගන්න අනිත් අය සෙටල් වෙනවට වැඩිය අපි සෙටල් කරගන්න එක තමයි හොඳ. කොයි වෙලාවකවත් මොනම හේතුවකටවත් භාවනාව හේතු කරගෙන අනිත් අය එක්ක මනාපමනාපකම් හදන්න නැතුව ඉන්න උත්සාහ කරන්න ඒක සැනසීමක් ඔක්කොටම වඩා. එයි අන්තිමට සැනසීම හොයන්න ගිහලා රණ්ඩු වෙලා තවත් ප්‍රශ්න වැඩි වෙනවානේ. එහෙම වෙන්නේ නැද්ද? භාවනා කරගන්න විදියක් නෑ මෙහෙමයි කියලා. දැන් මේ ඊළඟ සතියේ අභ්‍යාසයක් දෙන්නේ ඒ අභ්‍යාසය අභ්‍යාසයට කරන්නත් ඕනේ නේද? අභ්‍යාසයට කරගන්න ඕනේ. මේ කියන්නේ පරිසරය සෙටල් කරගන්න මානසිකත්වය හදාගන්න ඉස්සර වෙලා ඊට පස්සේ ඔයත්තුන්ට ටෙක්නික්ස් උගන්වන්නම් ඕන තරම්. තියරි කියලා දෙන්නම් ඕන තරම්. හැබැයි තියරිය දාගන්න කලින් අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් පරිසරය හැදිලා තියෙන්න ඕන. සෙටල් වෙන්න මේක නිකන් භාවනා කරේ නෑ වගේ තමයි. ඒ වුණාට මේක හරියට අල්ලගත්තොත් ඔයත්තන්ට ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. ඒකයි මේ කියන්නේ. නෑසුණු කන් ඇතුව නොදැක්ක ඇස් ඇතුව ඉන්න කියන්නේ මොනවද කියලා. දැන්න නිස්සබ්දය දැන් මෙහි ඉන්නවා එක තරුණ කෙනෙක් දරුවොත් ඉන්න. එයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? gedara කතා කරන කිසිම දෙයක් ගණන් ගන්නෑ ගෙදර හැම දෙයකම එයා කරන්න ඕනේ සියල්ලම කරනවා ගෙදර. දරුමල්ලුත් බලා ගන්නවා, රස්සාවත් කරනවා, සියලු දේ කටයුතු පහසුකම් සපයනවා. හැබැයි ඩයි රියැක්ට් කරනවා. රියැක්ට් කරන්නේ නැහැ. ඒගොල්ල මොනවා කතා කරත් මේ මනුස්සයා තමන්ගේ පාඩුවේ ඔහේ ඉන්නවා. කිව්වත් කියන්නේ මට ඉතින් ඔය වැඩක් නැහැ. ඊයතුගන් ටික කරනවා. බොහොම නිහඬයි, බොහොම නිශ්ශබ්දව ඉන්නවා. කොච්චර ලේසිද බලන්න. රියැක්ෂන් එකම ප්‍රශ්නයක්. ඇයි? අපි කතා කරන්නේ මොනවද? ලෝකේ තියෙන ඔහේ මොනවාරි කුණුගන්දලක්නේ කතා කරන්නේ කාගේ හරි එකක් ගැනනේ කතා කරන්නේ. ඒවට රියැක්ට් නොකර ඉන්න එක මෙයාට ප්‍රශ්නයක් ගෙදර ඊට පස්සේ. කට්ටිය දොස් කියන්නේ මොකටද? ප්‍රතිචාර දක්වන්නේ නැති එකට. පේනවනේද ලෝකේ හැටි? කතා කරත් බයිනවා නොකරත් බයිනවා. නිකන් හිටියත් බයිනවා නොහිටියත් බයිනවා. ඕක තමයි ලෝකේ හැටි. ඒ නිසා මට කමක් දැන් මට සැනසීමක් තියෙනවා නම් ඔගේ රියැක්ෂන් එකක් නැතුව නිහඬව ඉන්න එකෙන් ඒක මටම සැනසීමක් නේද? එහෙනම් ඒ සැනසීම පාවා දෙන්න එපා එක එක් කෙනාගේ බහූත අදහස් නිසා. මොකද මට වටිනවා මගේ නිහඬකම. ඒ නිසා ලෝකේ ඕන එකක් කතා කරපුවාවි. ලෝකේ ඕන එකක් කරපුවාවි. මම මගේ පැත්ත හදාගන්නවා. ඒක ආත්මార్థකාමී තමයි. ආත්මార్థකාමී කියලා කියන්නේ අනුන්ට උපකාර කරන්න තියෙන අකමැත්ත නෙමෙයි. Tamanට අර්ථය කැමතියි කියන එක. selfish කියන එකේ ඇති වෙනම අදහසක්. ආත්මාර්ථකාමී කියන්නේ වෙන එකක්. තමන්ගේ අර්ථය කැමති. ඉතල මට මගේ නිහඬ බව හදාගත්තාම අනිත් අයගේ නිහඬ බව ස්වභාවයෙන් මං හදලා දුන්නා වෙනවා. ඒක ගැටින් සම්පූර්ණවම ගොඩක් වෙනවා. ඇයි? හොඳට බලන්න එකට දෙකක් කිව්වොත් නේද ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේකට ෆියුල් ඇඩ් කරොත් නේ හැමතිස්සෙම ප්‍රශ්නේ තියෙන්නේ. කරබාගෙන ඉන්නවා. ලස්සන සිද්ධියක් මේ අපේ ගෙදරම තියෙන. අපේ අම්මා ටිකක් සැරයි. තාත්තා නිහඬයි. අම්මා උයන්න පටන් ගත්තාම තාත්තා දැන් කුස්සිය පැත්තේ ඉන්නවා. මෙන්න ඉතින් මොකක් හරි ඔන්න මොකක් හරි පොයින්ට් එකක් අම්මට හැමදාම එකක් තියෙන තාත්තට බයින. අම්මා ඉතින් දැන් කුස්සිය එලිප පැත්ත හැරිලා දැන් අම්මා ඉතින් මේ තාත්තත් එක්ක කතා කරන ගමන් ඒ කතාවෙම බැන බැන අම්මා උයනවා. තාත්තා ඉතින් ඉස්සල එක වන් ගෙඩිය උඩ හරි ඉරමනේ උඩ හරි වාඩි වෙලා ඉන්න ඊට පස්සේ කුස්සිය දොරකඩට ඇවිල්ලා හිට ගන්න ඊට පස්සේ කුස්සිය දොරකඩෙන් ගේ මේ ගෙදර ගේ පිටිපස්ස දොරකඩ ළඟට එනවා ඒත් සද්ද ඇහෙනවා ඉස්සරහ දොරකඩට යනවා ඊට කුස්සිය අතර පේන්නේ නෑ එහෙම දැස්ස ඒ දන්නේ ගොඩනවා තාත්තා ගියා අම්මා මොකද කරන්නේ අම්මා දන්නේ තාත්තා කියලා අම්මා බැන බැන උයනවා ටිකක් මගේ අරලා ඉන්න එක හරි සැනසීම ඒ කියන්නේ එක්කෙනෙක් ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ නම්මිසීලී වෙන්න ඕනේ කැත්තට පොල්ල වගේ හිටියොත් එහෙම ප්‍රශ්න විසඳන්න බෑ. නිහඬ බව හරිය දේවල් විසඳලා දෙනවා. ඒ වගේම සෝමනසි දැන් ඒ විදිහට කැප්පේකට අනේ පුද්ගලයා ඉන්නේ අර වැඩ අධික බව නිසා නේද? යා. වැඩ අධික බව කියන්නේ කවුද ඒ වැඩ දාගත්තේ? තමන්ම දාගත්තු ඒවනේ. වැඩ වැඩි කරන් තියෙන තමන්නේ. gedara පුටු දෙක තුනකින් කරගන්න පුළුවන් වැඩේ සෝෆා 3-4ක් ගොඩ ගහගත්තාම සුද්ධ කරන්න දෙපේ හැමදාම ඕවනේ. ඇවිද ගන්න බැරි මට්ටම ගෙදර බඩු මුට්ටු පුරව ගන්නවා ඉස්සෙල්ලා නේද? අරක හොඳයි මේක හොඳයි කියලා. හැබැයි ඒවයි වාඩි වෙලා නැහැ කල්ප ගානකට නේ. හැබැයි කමන්නේ. ඒක එක් එක්කනගේ ලැබීම අවශ්‍යතාවය. ඒක හරි කියමු. හැබැයි පරිහරණය කරනකොට ඒවට ගැළපෙන්න පරිහරණය වෙනවා. අපේ ගෙවරවල තියෙන ගොඩක් ඒවා පරිහරණය කරන්නේ නිකන් ඒ තියෙනවනේ. හේතුව වැඩක් නැහැ. අපේ මාතර පන්සලේ 1800 ගණන් වල පත්තර පවා එකතු කරලා තියලා තිබුණා. ලොකු හාමුදුරුවෝ ටිකක් අකමැතිව වීසි කරන්නේ. උපසම්පදාව තියෙන කාට ලොකු හාමුදුරුවෝ සමාන දෙකක් පන්සලේ නැහැ. පොඩි හාමුදුරුවෝ ටිකත් එකතු කරගෙන පරණ ඇඳන්, පරණ කැඩිච්ච පුටු, මේස, කොට්ට මෙට්ට ඔක්කොම ටික එකතු කරලා ගොඩක් ගහලා ගිනි තිබ්බා. විශ්වාස කරන සුමානයක් ගිනි ගත්ත ඒ ටික. ඔක්කොම සුද්ධ කරා. හැබැයි අදටත් දන්නේ නැහැ මොකද උනේ කියලා. ඊට පස්සේ පරණ පිංගංගෝ ජොන්සන් පිංගංගෝප තියෙනවා. ඒවා එකතු කරලා ඔක්කොම ගොඩ ගහලා තියලා තියෙනවා. ඔක්කොම තලලා තලලා චොප්ප කරලා වල දැම්මා. වැඩක් නැහැ පරිහරණය කරන්නේ මං හිතන්නේ අපේ පන්සලේ පිංගම් කෝප්ප තියෙන හාමුදුරුවන්ට දන් දෙන 1000කට දන් දෙන්න පුළුවන් පිංගම් කෝප්ප තියෙනවා. මොකටද? ඉන්නේ 6 දිනේ, 4 දිනේ, 5 දිනේ. අනිත් එක අද ඕන තරම් හම්බ වෙනවා. එතකොට ගොඩක් ඒවා නිදහස් කරා. ඒ කියන්නේ තියෙන දේවල් වලින් තමයි ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඒක නිසානේ බුදුහාර කියන්නේ මේ සැහැල්ලු දිව පැවැත්මක් ඕනේ කියලා. සරල වෙන්න කියලා කිව්වේ. සල්ලවකෝත්තියේ වේ නිසා. සැහැල්ලු බව කියන එක. දේවල් අඩු වෙනකොට සැහැල්ලුයි. දේවල් වැඩි වෙනකොට සංකීර්ණ ප්‍රශ්න වෙයි. නිකමද හිතලා බලන්න. කොච්චර හිතට අසහනයක් තියෙනවද ඒවත් එක්ක කියලා. අත්‍යවශ්‍ය ප්‍රමාණය සහ අවශ්‍ය ප්‍රමාණය සහ අනවශ්‍ය ප්‍රමාණය කියන එක තේරුම් ගන්න බැරි කමේ ප්‍රශ්නත් එක්ක තමයි අපිට ගොඩක් දේවල් හැදෙලා තියෙන්නේ. ඒ ඔක්කොම distractions අපි. ඒ ඔක්කොම පරිහරණය කරන ගමන් ඒවත් එක්ක ඇලෙන ගැටෙන ගමන් නේද හිත සංසුන් කරන්න හදන්නේ. හැබැයි ඒව අයින් කරා කියලා හිත සංසුන් වෙන්නේත් නැහැ. ඒව අඩු වෙන තරමට හිතටත් සහනයක්. එයි අතු ගන්න තියෙන ප්‍රමාණය අඩු වෙච්ච ගමන් අපිට හිතට සහනයක් නෑ. හොදන්න තියෙන ප්‍රමාණය අඩු වෙච්ච ගමන් හිතට සහනයක් නේද? හැබැයි හොදන එක නවත්තන්න පුළුවන්ද අපිට? අඩුවෙන් තිබ්බත් වැඩියෙන් තිබ්බත් හොදන්න ඕන නේ. අන්න එහෙනම් දේවල් අඩු කරලා හිත සතුට කරගන්න හෝ සහනයට ගන්න එක නෙමෙයි කාරණාව තියෙන්නේ. කොච්චර කරන්න තිබ්බත් තමන් අවුල් නොවි තමන් ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉඳීමෙන් තමයි හදාගන්න තියෙන්නේ. දේවල් නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රමාණය නෙමෙයි ප්‍රශ්නේ. ක්වොලිටිය වැඩි වෙනුනේ අපේ එක. ක්වොන්ටිටි එකේ ප්‍රශ්නයක් නැහැ. අපේ ක්වොලිටිය බහිනවා නම් ක්වොන්ටිටි එකත් එක්ක එතරම් ප්‍රශ්නේ තියෙන්නේ. අපි හැමතිස්සෙම අපේ පැත්තේ ක්වොලිටිය වැඩි කරනවා. බාහිර ක්වොන්ටිටි එකේ ප්‍රශ්නයක් නැහැ අපිට. මේ කොච්චර ප්‍රෝග්‍රෑම්ස් තිබ්බත් පන්සලේ ඒක අපිට disturb එකක් නෙවෙයි නං distraction එකක් නෙවෙයි නං ඒ ටික අපි කරගෙන යනවා. ඒක අපිට බාධාවක් නෙවෙයි. එන්නේ මේ මට්ටමට මනස ගන්න උත්සාහ කරන්න ඉදිරි දවස් කිහිපය ඇතුළත ඊළඟ සතියෙදී අපි කතා කරනවා කොහොමද තව මොනවද ටෙක්නික්ස් කියලා. දැන් මේ සෙටල් කරගන්නයි ටිකක් කියලා දුන්නේ. ඔයත් දැනට භාවනා කරන ටෙක්නික්ස් දානවා. නමුත් ඒ පුළුවන් විදිහට ඒක කරගෙන යන්න සතිපට්ඨානය කරගන්න මූලික වශයෙන් ඒකටයි ඒ කාරණා ටික හැබැයි කිසිම විදියක දැනට උත්සාහ කරන්න එපා බාහිර පරිසරයෙන් පැනලා යන්න හෝ බාහිර පරිසරය වෙනස් කරන්න. ඔයත් අවුල් වෙනවා. ඒකාන්තයෙන් ප්‍රශ්න හැදෙනවා. ඒ නිසා බාහිර පරිසරය වෙනස් කරන්න යන්න පළවෙනි ස්ටෙප් එක විදියට කොහෙද වෙනස් කරන්නේ? Taman වෙනස් වෙන්න. ඇතුළ වෙනස් කරන්න. කවුරුත් වෙනස් කරන්න යන්න එපා. කිසි දෙයක් ඇඩ්ජස්ට් කරන්න යන්න එපා. තියෙන තැන්වල තියෙන දේවල් ඔහේ තියෙන්නේ. ඒවට කමක් නැහැ. අපි වෙනස් වුණාම හරි ඉස්සර මොකද කිසිම දෙයක් බාහිරින් වෙනස් කළා අපිට වෙනස් වෙන්න බෑ. අපි වෙනස් වෙමු. බාහිර අපිට අනුව වෙනස් වෙයි පස්සේ කාලෙට. ඉස්සර වෙලා අපේ පැත්තේ වෙනස හදාගන්න. ඕක තමයි අදට කියන්න තියෙන කාරණාව. එතකොට ලබන සතිය අපි හමු වෙනකොට ඔය ඇත්තෝ සංසුන් මනසක් හදාගන්න මේ ටික පරිහරණය කරගෙන එන විදිය අනුව තමයි ඉස්සරහට කාරණා ටික නැවත කතා කරන්න තියෙන්නේ. සති 10 20ක් වෙයි නැත්තම්. මොකද උත්සාහ කරන මේකට වීර්යය ඕන. දැන් උවමනාව තියෙනවනේ මේක කරගන්න. ඒ නිසානේ දැන් මේ කාලය වෙන් කරගෙන මෙතෙන්ට එන්නේ. මේ උවමනාවම යම් ප්‍රමාණයක් පාවිච්චි කරන්න සාමාන්‍ය ජීවිතය තුළ. එතකොට ඇත්තට උවමනාව හැදෙනවා. නැත්තම් මේක තවත් එක කතාවක් විතරක් වෙනවා. හුදෙක් අපි දෙගොල්ලෝගේ මහන්සිය විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. මහන්සියට ප්‍රතිඵලයක් එන්න නම් යම් ප්‍රමාණයක් ඔයත් උත්සාහ කරන්න ඕන. මේ කතා කරන්නේ බර වචන නැතුවට ගොඩාක් ගැඹුරු කාරණාවක් මේ කියන්නේ ටෙක්නිකල් වචන නැතුව. ඒත් මේ කියන්නේ ඔය ඇත්තොන්ගේ මට්ටමින් කරන් යන්න පුළුවන් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය කරගන්නම වෙනවා. එතකොට සුදුසු කාලය ආවම බර බර වචන දාලා කියලා දෙන්න. දැනට ඔය සරල සිංහලෙන් ඔය තේරෙන විදිය හොඳයි.